මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද කාලසටහන හැටියට ධර්ම සාකච්ඡාවකට නැත්නම් පැන විසඳුම් වැඩපිළිවෙලට යෙදීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහායකට සූදානම් වීමක් අසේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. අපි ඒ අනුව අපි සාකච්ඡා ඉදිරියට කරගෙන යාම් පැන විසඳුම ඒ අතර වාරේ කාට හරි වෙනත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඒ සූදානම් වෙලා තියෙන මයික්ස් පාවිච්චි කරලා ඒ ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ අතරවාදී පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් මෙහිමයි ඉදිරිපත් වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිමින් සියුම් වූ ස්මරල නොදනී යෑමේ අවස්ථාවේදී හිස් ස්වභාවයක් දැනෙන අතර මුළු සිරුරම වසාගෙන ආලෝක ධාරාවක්ද පවතී. එම ආලෝක කදම්බ වෙත ඇද ගන්න ආකාරයට දැනෙන්නට පටන් ගනී. ස්වාමීන් වහන්සේ මෙවැනි තත්ත්වයක් හමුවේ මා කල යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ආයාචන කර සිටිමි. ඉතින් මේ වෙලාවට මේ මේක ඇත්තටම එක සැරයක් දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් මේක වෙනකොට මේ ප්‍රශ්න ගොඩක්ම උත්තරේ ඒකෙන්ම ලැබෙනවා. Tamanට කරන්න තියෙන්නේ අර ඇති කරගත්ත මේ සියුම් භාවය හිස් භාවය දිගට පවත්වාගෙන යාම සඳහා මොන ආලෝකයක් ආවත් අන්ධකාරයක් ආවත් තිගැස්මක් ආවත් නැවැත්මක් ආවත් ඒ ඒකට ආකර්ෂණයක් ආවත් ඒකට විකර්ෂණයක් ආවත් අර පැවතින සියුම් භාවය හිස් භාවය කලකොලොප්පම් කරගන්න නැතුව අලහප්පගන්නේ නැතුව දිගට පවත්වාගෙන යන එකයි නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මේ පහන් දැල්ලක් පත්තු කරලා තිබ්බහම ඒක හරසෙන් හරස් හුලං නිසා එහාට මෙහාට වැනෙන්න පටන් ගන්නවා. නමුත් හරස් හුලං නැත්තම් ඒකෙලින්ම ඉහළටපත් වෙනවා. අන්න ඒ වගේ Taman මතක තියාගන්න ඕනේ මේ වෙලාවේදී හුස්ම රැල්ල නොදෙනියනවා. හිස් ස්වභාවයක් දැනෙනවා. මෙතන කියලා තියෙනවා ආලෝක ධාරාවක් එනවයි කියලා. ඒකට ආකර්ෂණයක් ඇදෙන ගතියක් තියෙනවා. මේ ඔක්කොම හරස් හුලං තමයි. අන්න ඒ වෙලාවේදී හුලං වදින්න නැත්තනකපත් වෙන පහන් දැල්ලක් වගේ හිත එකලස් කරගෙන දිගට පවත් ගන්න එක තමයි යෝගාවචරය විශ්ින් කළ යුතු යුතුයකම වෙන්නේ මම අර කලින් කිව්ව විදිහට මේ தත්වෙම තුන් හතර සැරේ පස් හය සැරේ වෙනකොට ඒක කරන්න පුළුවන් තරම් ආත්ම ගෞරවයක් ඇති වෙන ශක්තියක් ඇති වෙනවා පළවෙනි දෙවෙනි සැරේදී ගොඩක් කලාට අර සබකෝල ගති නවමු ගති නිසා ටිකක් කලබල වෙනවා ඒ නිසා නැවත නැවතත් මේ தත්තට දී ඉඳලා ඒක ලෑස්ති වෙලා ගිහිල්ලා හිත නොසැලෙන මට්ටමේ පවත්වාගෙන යන එක තමයි උපදේශයක් වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ ඊගාව ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ හිස්තන තියා බලා සිටන අතරේ සංඥා ස්කන්ධය ගැන විපස්සනා කරන්නේ කෙසේදයි පහදා දෙන්න. ඉතින් අය හිස්තන තියා බලා ඉන්නකොට පෑදිදියට බොරදිය දාන හැටි මගෙන් ඇහුවට මං හිතන්නේ මම මොකුත් කියන එකක් නැහැ කියලා. මං කියන්නේ මේ ඇති කරගත්ත මේ හිස්තන මේ විවේකයේ බුද්ධ විදිනා මිස මේක නැවතත් අවුල් කරන්න එපා. මේකට ආය චේතනා දාන්න එපා. මේකට ආය අදහස් දාන්න එපා. ඒවම කරන්නේ නැතුව ඒක එහෙම මේ ඇති වෙච්ච පිරිසිදුකම එකලස එක දිගට පවත්වාගෙන යාමට තමන්න තියෙන හැකියාව පරීක්ෂා කිරීම තමයි එන්නේ. හැකියාව පරීක්ෂා කිරීම තමයි අපේ යෝග ජීවිතේ වෙන්නේ. මොකද මේ අපි මේ හිත අපි පහුගිය දවස් හතර කරපු ධර්මදේශනාව කෙටි කරලා ගත්තොත් කර්ම වලින් තොරව, චේතනා වලින් තොරව, සංස්කාර වලින් තොරව ස්පර්ශයන්ගෙන් තොරව පවත්ත ගන්න බොහෝම අමාරුයි. ඒකට තවත් අර සංඥා පිළිබඳ විපස්සනා කිරීම ආදී දේවල් දැමිල්ලෙන් වෙන්නේ සංකර වෙනවා. අන්නේම සංකරතා ඇති නොවීම පිණිස යෝගාවචරය කල්ලාතුම මේ හිත සකස් කරගෙන යන්න ඕනේ. ලැබිච්ච පිරිසුදුකම ඒ ලැබිච්ච නිර්වෘල් භාවය හැකිතාක් තුරට බාහිර හේතුවක් නිසා හෝ අභ්‍යන්තර හේතුවක් නිසා කලඹීමක් ඇති නොවේවා කියලා. ඉතින් මේ මැදිවට මම අර දා කියපු විදිහට ඒ වගේ විවේක අවස්ථාවේ අනිච්ච භාවනා, දුක්ඛ භාවනා, අනත්ත් භාවනා, අසුභ භාවනා, සංඥා බලන්නේ කොහොමද? වේදනා බලන්නේ කොහොමද ආදි වශයෙන් අර පෑදීදී බොරදියටපත් කරගත්තොත් ඉතින් මේ යෝගාවචරය පිළිබඳව කියන්න තියෙන සොරි කියන එක විතරයි. වෙන කියන දෙයක් නැහැ. මොකද බොහොමහාර වේගයක් ඇති වෙච්චාම ඊට පස්සේ ආයෙ ගණන් දාගන්න ඕනවා. ඉතින් ඒ නිසා මේක දහස්වර මේ ප්‍රශ්නේ අහුවත් අනුකම්පා කරන්න කියලා තියෙනවා. මොකද අපිට නිකන් ඉන්න හැටි දන්නේ නැහැ. අපි දන්නේ මොනවා හරි දෙයක් දාලා මේක විසිතුරු කරන එක ආලවට්ටම් කරන එක තමයි දන්නේ ඒ නිසා ඒ වගේ විවේකයක් ඇති කර දුන්නත් ඒකට මම හොයන්නේ එහෙම නැත්නම් මවන්නේක් විසින් ඒ වගේ වෙලාවට පිළිපැදිය යුතු කොහොමද කියන එක කවදාකවත්ම Tamanට අවබෝධ වෙන්නේ ඒක අහලම හිතට වද්දා ගන්න ඕන එකක් ඒ නිසා ඒ වගේ තැනකටපත් කිරීම එකක් පැත්තලට පස්සේ ඒ தත්ත්වය ආරසා කරගෙන ඉන්නවා කියන එක ඉතින් හාත්පසම වෙනස් එකක්. ඉතින් ඒක දෙකම සම්පාත වෙච්ච දවස තමයි ඒ විවේකයේ බුද්ධිය ලැබෙන්නේ තමයි. ඒ ඒ නිෂ්කලංක භාවයේ බුද්ධිය මට අර්ථ කරගන්න බැරි වුණා මේක කරගන්න බැරි වුණා කියලා හම්බෙච්ච විවේකයේ තුල මානසික ආතතිය ඇති කරගන්නවා නම් අසහනය ඇති කරගන්නවා නම් ඉතින් ඒක මේ අයෝනිසු මනසිකාර වෙනවා අසත්පුරුෂ වැඩක් වෙනවා. කල්යාණ ධර්මයක් වෙන්නේ නැහැ. නමුත් එහෙම ඇහුවයි කියලා එක දෝෂයක් නැහැ. මොකද අපේ හිතේ කෙලෙස් වැඩ කරන හැටියට අපි දෙපාර්ශ්වම එකතු වෙලා රණ්ඩුවක් කරන්න ඕනේ. සටනක් දෙන්න ඕනේ. අලුතෙන් කෙලෙස් ඇති නොවීම විනිසයි. තුන්වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ නිවන අරමුණු කරගෙන භාවනා කරන පුද්ගලයෙකුට පර්යංකයේ නොයේදී සක්මන් භාවනාවේ පමණක් යෙදීම ප්‍රමාණවත් වන්නේදයි උදෙස් දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. මේක ඇත්තටම මේ නගලා තියෙන ප්‍රශ්නේ හැටියට මේ හරවල යුත්‍ර දෙන්න වෙන්නේ අපිට කියන්න පුළුවන් නිවන අරමුණු කරගෙන කියලා කියන්නේ කෙලස් නැති තත්වයක්. එහෙම නැත්නම් මේ නිවිච්ච තත්වයක් අරමුණු කරගෙන භාවනා කරන කෙනාට ඒ අවබෝධය පරියන්කයකදී වෙයිද? ශක්මනකදී වෙයිද? නැත්නම් වෙනත් ඉරියව්වකද වෙයිද කියලා කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. අවබෝධය ඇතිවීම කොතනදීද වෙන්නේ? මරණය සිද්ධ වෙන්නේ කොයි ඉරියව්වෙද කියන්න බැරුව වගේ ඒක කියන්න බෑ. ඒක නිසා භාවනා සක්මන් පටියංක එදිනදා වැඩ කියන තුන් තැනේදීම භාවනා කරන නිවන අරමුණු කරන යෝගාවචරයට අවබෝධය සිදු වෙන්නේ කොතනදීද කියලා කියන්න බෑ. මේ ප්‍රශ්නේ අහන ක්‍රමයේදී නිවන් අවබෝධ කිරීම සඳහා යෙදෙන ප්‍රතිපත්තියේ මුල් කරන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නට මම උත්තර දුන්නොත් ඒ පුද්ගලයා කියාවි අපිට ස්වාමීන් වහන්සේකව පරිණත කරන්න එපයි කියලා සක්මුණ විතරක් කරන්න කිව්වයි කියලා. එතකොට මම අහුවෙනවා ඒකෙදි. මම ඒ නිසා උත්තරේ දෙනවා අහුවෙන්නේ නැති වෙන තාලෙට අවබෝධය ඇති වෙන්නේ ධක්මනේද පරියංකේද කියන්න බෑ. ඒකට අපිට තියෙන ප්‍රසිද්ධම නිදර්ශනය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ අවබෝධය සතරීරියවෙන් තොරව කියලා කියලා තියෙනවා. ඒක නිසා සම්මත වශයෙන් කාට හරි අපි භාවනාවක් ගන්නකොට තේරවාද ක්‍රමයේ හැටියට අපි කියන්නේ සක්මන පරියංක එදිනදා වැඩ වශයෙන් තුම් පොලකින් මේ සතිය පිහිටවීම සතිපට්ඨානය කරන්ඩ එහෙම තුම් ඊ විදියකට කරාට වැඩියෙන් අවබෝධය ලැබෙන්නේ මේකෙන් අරකින් අඩුවෙන් කියලා එකක් නැහැ. මොකද අවබෝධ පැත්තෙන් බලනකොට පරමාර්ථ ධර්ම පැත්තෙන් බලනකොට මේ ඉරියව් කියනෙවුවා එච්චර මහ ලොකු දේවල් නෙමෙයි අවබෝධය ලැබෙන වෙලාවට කොයි ඉරියව්වත් ඒක මේ කය හා හිත සම්බන්ධ දේවල් අවබෝධය කියන්නේ එහා ගිය දෙයක්. ඉතින් ඒකට මේ සටහන් ආකාර එහෙම නැත්නම් අපි කියනවා නම් කාලමානේ දේශමානේ බලපෑමක් නැහැ. ඒ කොයි වෙලාවෙත් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ අපි විහිං කළ යුත්තේ තමා විසින් සම්පාදනය කළ යුත්තේ නොඅඩුව නොවලහ සම්පාදනය කරන්න කොයි වෙලාවෙ අවබෝධ වේවිද කියලා කියන්න බෑ. කොයි ඉරියව්වේදී අවබෝධ වේවිද කියලා කියන්න අමාරුයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ 12 වෙනි දින ඔබ වහන්සේ දේශනා කළ පරිදි ආනාපාන සතිය වඩ아가න යද්දී ආස්වාසී හා ප්‍රස්වාසී මුල මැද අග බලාගෙන සිටින ලදී. ඒ අනුවත් හිත ඉක්මනින් සමාධිගත වේ. වර එක කෙටි හුස්මක්, වර එක දිග හුස්මක් අවබෝධ වේ. ඊට පසුව හුස්ම නොදෙනියන තත්වයටපත් වී පැය භාගයක් පමණ තමාගේ කය පවා නොදෙනියයි. පරික පැයක භාවනාය තුලදී මේ තමයි අංක 1. අංක 2 මේ භවයේම නිවන් බලාපොරොත්තු වෙන නමුත් අදිශේතේ නොමැතිවොත් සිහිමුලා නොවි මරණයටපත් වන අවස්ථාවේදී මරණසන්න මොහොතදී සිහිපත් කළ යුතු භාවනා කර්මස්ථානයේ සම්බන්ධව පැහැදිලි කර දෙන ලෙස මෙත්සිතින් ඉල්ලමි. අතර පළවෙනි කොටස ප්‍රශ්නයක් නෙවෙයි භාවනා කර්මස්ථානයක් සුද්ධ කිරීම අවස්ථාවේදී දෙන කමඨහන් වார்த்தාවක් විතරයි. ඒක ඒක හොඳයි කියලා කියන්න පුළුවන්. ඉතින් අර දෙවෙනි ප්‍රශ්නටමත් පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. සර්වචන් ආංශේ රාහුල පුංචි ආමඳුරන්ට කියලා තියෙනවා. රාහුලේ උඹ ජීවත් වෙන කාලය ඇතුළත ආනාපානිය තියෙන්න පුළුවන් හැම පැතිකඩක්ම දැකලා තියෙනවා නේද? අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් ගොරෝසු වශයෙන් සියුම් වශයෙන් ළඟ වශයෙන් දුර වශයෙන් හීන වශයෙන් ප්‍රනීත වශයෙන් ඇතුළත වශයෙන් පිටත වශයෙන් මම එකක් ඔබට සහතික වෙනවා අවසානයේට නොහුස්මත් චරිමක පස්සාසපි ඥානතෝව නිරුද්ධಂತಿ කියලා කියනවා අන්තිම ප්‍රසවාසය දැක දැක දන දන යන්නේ සීමලා වෙන්නේ ඒක නිසා ඉන්න ජීවිතේදී අපි ගන්න ගන්න හුස්මක් පාසා ඒ හුස්මේ තියෙන්න පුළුවන් මේ එක එක පැතිකඩ මුණත් සියල්ල පිළිබඳ අවබෝධයක් මැරෙන්න ඉසලා ගත්තොත් අපිට සහතිකයක් තියෙනවා නිවන් ලැබුවත් නැතත් දව හුස්ම දෙකකින් මැරෙනවා තව හුස්මෙන් මැරෙනවා මේ තමයි මැරෙන හුස්ම කියලා අවරෝහණ ගණන් කරත හැකි 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි මලා ඉතින් ඒකට හරියට ගණන් කරලා යන්න ඒකද මන්ද ඉල්ලන්නේ. ඒ නිසා ඒකම ඒක බුරුම පඬිස්සාංශ කියන්නේ ඔබ ජීවත් වෙනකන් හොඳින් ජීවත් වෙනවා නම් මරණ මොහොත බොහෝම භද්‍රයි. භද්‍ර මරණ මොහොත බොහෝම ප්‍රසන්නයි. ඒ නිසා හොඳින් ජීවත් වෙන එක හොඳින් මැරෙනවා. යම් කෙනෙක් ජීවත් වෙද්දී නොමරණ જાතියේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන වලින් වට වෙලා භාවනාවක් නොකර මේ අනික් මිනිසු අනික් තිරසන්නු කරන දේවල් විතරක් කර කර ඉඳලා මැරෙන්න යනකොට මරණය අබද්ධ මරණයක් වෙනවා. ඒක අලකලංචයක් වෙනවා. වෙන විදිහට කියනවා සුනාමියක් වෙනවා. මොනවා වෙයිද කියලා කියන්න බෑ. ඒක නිසා අපි ඒකාන්තයෙන් මරණ බව තේරුම් අරගෙන ඒකට සූදානමක් වශයෙන් ජීවත් වෙලා ඉන්න වෙලාවේදී ඒ හුස්ම දිහා බලන බලාගෙන ජීවත් වෙනවනම් අන්තිමට යන හුස්මත් හොඳට තේරෙන්න පුළුවන් වෙනවා. මේකදී ඔය දැන් ඉන්දියාවෙන් ගිහිල්ලා ඇමරිකාවේදී ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න පුද්ගලෙක් තමයි ඔය දීපක් චොප්‍රා. ඒ දීපක් චොප්‍රා මේ ලියලා තියෙන පොතක මට හරියට මතක නැහැ මේ ඉලක්කම් ටික නමුත් මම කියනකොට කාරණා වැටහෙයි. එයා කියලා තියෙනවා Hindu වේදයන්ව බලනකොට මිනිස්සුෙකුට හම්බෙන ආයු කාලය කියලා කියන්නේ උපත්යේදී මෙතන මෙයාට මෙයා දීර්ඝායුෂ්කයි මෙයා මන්දායුෂ්කයි කියලා කියන්නේ එයාට ඕපනින් බැලන්ස් එකේ තියෙන ආනාපාන සති ප්‍රමාණය අනුගුළු වයස කැරෙන්නේ. අවුරුදු 120ක් ජීවත් වෙන එකට මිහිට එනකොට යම රජුර දෙන සහතිකයේ තියෙන්නේ උඹට ආනාපාන සති කෝටි 13ක් හම්බ වෙනවා කියලාලු ලියලා තියෙනවා. අවුරුදු 80ක් ජීවත් වෙන එකට කෝටි 11යි. ඕමම ආනාපාන ඉලක්කම් ගන්නելու අපිට අවශ්‍ය තියෙන වෙලා තියෙනවා. ඉතින් මේ ලෝකෙට ආවට පස්සේ අපි රණ්ඩු කරගෙන ඊර්ෂ්‍යා කරන ක්‍රෝධ කරගෙන ගාලානපණ ඉක්මනට ගෙව්වොත් 120ට මැරෙන්න ඕන එක නෑ 60ෙදි මැරෙන්න ඉඩ තියෙනවා. මොකද ආනාපාන සති ගානෙන්නේ ආවුස තීන්දුවෙන්නේ. නමුත් යම් කෙනෙක්ගෙන් මේ ආශ්වාසය ප්‍රශ්වාසය පාසා ඉතාම ප්‍රවේශමෙන් ඒකේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බැලුවොත් ඒ අවුරුදු 60ක ආවුස අරගෙන ආවත් අවුරුදු 120ක් ඉන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා ගත වෙන හැම උස්මක්ම ඊටාම ජීවිතයේ තියෙන වටිනාම වස්තු වශයෙන් සලකනවා. ඒකයි අපි ආනාපාන සති කියලා කියන්නේ. ඉතින් එයා කියනවා මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට අපි කොච්චර අපි ගැන අකරුණාවන්තද කියනවනම් අපි කොච්චරක් අපි ගැන සූදානම් නැද්ද කියනවනම් අපි දැනට කෝටි කීයක් ගෙවලා තියෙනවද කියලාවත් අපි දන්නේ නැතිලු. තව කෝටි කීයක් ඉස්සරහට තියෙනවද කියන එක දන්නේ නැහැ. නමුත් මරණ මොහොතදී කියනවා අනේ මට හුස්ම දෙකක් තව දෙන්න මේ චෙක් එක අස්සම් කරගන්නකම් මේ පුතාට බුදලිය ලියලා දෙන්නකම් නැත්නම් අර නායකාරය ඇවිල්ලා ණය ටික එකතු කරනකම්. නමුත් දැන් කෝටි ගානකටවත් තුරුතුරු නැහැ. ඒකල මරණ චිත්තක්ෂණයේදී නක්ෂත්‍රකාරයෝ ගාවට යනවා. පේන අහනවා යදිනවා දරු ගණන් කරනවා අනේ අපිට තව විනාඩි දෙකක් දෙන්න හුස්ම දෙකක් දෙන්න මොන්නම තාලකින්වත් හරියට තීන්දුවේදී ක්‍රියාත්මක කරන මායයා ලෝකේ ඉන්න එකම ප්‍රජාතන්ත්‍රදී නායකයා කිසිම ගාස්තුවක් ගැබල පගාවක් ගහලා മന്ത്രി කෙලිම පෙන්නලා එක හුස්මක්වත් වැඩි කරන්න බෑ මායයා විතරයි එකම එක මම ඊට පස්සේ අමතරව දැක ප්‍රභාකරන් ප්‍රභාකරන්ට පස්සේ කීන දේ කරන මනුස්සයෙ ඉන්නේ මායයා විතරයි ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ චර්චුරු ගන්න එපා. මේ ඉන්න ටිකේදී හොඳට ගන්න හුස්මක් පාසා එහෙම නැත්නම් ඉඳගත්tාම මට හුස්ම කීයක් එක දිගට බලන්න පුළුවන්. එහෙම බලහන යනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මේ බාධාවෙන් පස්සේ කොච්චර ඉක්මනින් මට නැවතත් හුස්මට එන්න පුළුවන්. ආන්නේ විදිහට තමයි මේ ගත කරන ප්‍රාණියත් එක්ක හුස්මත් එක්ක ගත කරනවා නම් ඒ විදිහට හරියම සජීවී ජීවිතයක් තියෙනවා. ඒ මනුස්සයා ජීවත් වෙන මිනිස්සෙක්. ඒක දන්නේ නැතුව ඉන්න මිනිස්සයා හීනෙක ඉන්නේ. එක්ක අතීතේ, එක්ක අනාගතේ, එක්ක අනුංගන හිත හිත, එක්ක වෙන තැනක් ගැන කල්පනා කරලා ඉතින් මනුස්සයත් කියන මාත් අවුරුදු 20ක් හිටියයි කියලා. හැබැයි හොල්මන තමයි ඉඳලා තියෙන්නේ. හීනයක් තිබිලා තියෙන්නේ. මිනිස්සු ඉතින් ඒක දිලා අසෝලා විසින් අසෝලාට නිවන් සප ලැබේවා. අවුරුදු 120ක් ආයු වළඳා අභව ප්‍රාප්ත වුණා කියලා ඉතින් කොච්චර දානනිකන්නේ. එහෙම මේ ජීවිතය ජීවත් කරවන්න නම් හැම හුස්මකම ඒක හරි අමාරුයි. අඩු ගානේ ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් අද වැඩි හේතු ප්‍රමාණයක් කෙරුවොත් ওই ප්‍රශ්නේ අහන විදිහට මරණ චිත්තක්ෂණයේදී කලකොල වීමක් නැතුව ඒකට මුහුණ දෙන්න පුළුවන් ඒක ජීවත් වේදී ඒකට තියෙන සහතිකය තමයි ප්‍රස්වාසය ඉවර වෙලා නැවත ආශ්වාසය පටන් ගන්නකොට ඇති වෙන තඩමාරුවට එළඹ වාසය කරන්න පුළුවන් ප්‍රස්වාසයෙන් තමයි ගෙවුණා මෙච්චරක් යනකම් මට බලන්න ඉන්න පුළුවන්. ඊට පස්සේ අතර වාරයක් ඇවිල්ලා ඊට පස්සේ ආශ්වාසය පටන් ගන්නවා. ඒක මරණයකට පස්සේ ජීවිතයක් ඇති වෙනවා වගේ. ඒක හොඳට දවසකට සැරයක් දෙකක් 10 15 සැරයක් චිත්තක්ෂණ කීපයක් පුරුදු කරපෙන්නාට ඒ ජීවිතේ මේක ඉවර වෙලා ඊගාවක පටන් ගන්නවා කියන එක ආශ්වාසයක් කියලා ප්‍රශ්වාසයක් වෙන්න වගේ ප්‍රශ්වාසයක් කියලා ආශ්වාසයක් එනවා. ඉතින් අපිට කොච්චර අමාරුද එක ප්‍රස්වාසයක් අන්තිමටම බලන්න. මොකද අපේ ජීවිත සැකස්ම තියෙන්නේ මහරයා අවිද්‍යාවත් තෘෂ්ණාවත් එකතු කරලා කවම කවදාකවත් ප්‍රසවාසයේ අග පෙන්වන්නේ නැතුව යන මායමක් තියෙනවා. අපි කොච්චර උත්සාහ කරත් කොච්චර සතිමත් වුණත් කොච්චර සමාධියෙන් හිටියත් ප්‍රසවාසයේ අග මායාවක්. ප්‍රසවාසයේ අග මාරුවක් ප්‍රසවාසයේ අග ඇස්බැඳුමක්. ඉතින් ඒක නිසා එක ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට බලබලා කවදාහො එන්නේ එන්නේ එන්නේ එකේ අන්තිම තැනට බලන්න ගියොත් මම හිතනවා මැරෙන්න ඉස්සලා මේ මැරෙන්න වෙන්නෙත් නෑ අපවත් වෙන්න වෙයි නැත්තම් නිවන් දකලා පිරුණම් පාණ්ඩ වෙන්න ඉඩ තියෙනවා. ප්‍රසවාසය යක බලන්න පුරුදු වුණොත් ඒක නිසා මේ අපි මේ කරගෙන යන වැඩේ මරණයට සූදානම්ක වශයෙන් තමයි අපි මේ සලකන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ බුරුම සංචාරයේ විස්තර මහසිසයටෝ භාවනන්හි ආශ්චර්යමත් යම් කරුණු කාරණා කරුණාවෙන් අපේකත් බෙදා හදා ගන්නවාද ඒ විස්තර අපේ භාවනා ජීවිතේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා බුරුමේට යන්න බැරි නිසා ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඉතින් මට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා අපි ගිය පස් දිනාම නැවත යන්න ඇප්ලිකේෂන් අරගෙන ආවේ එමොද ඒකේ තියෙන ඒ අපි මෙතන 40යි භාවනා කරවන්නේ ඒ 40වත් නිස්සද්ද කරන්න මම පුදුම මහන්සියක් ගන්නවා. කොච්චරවත් කතා. අතන 176 දෙනෙක් ඉන්නවා. එක කචනක් කතා කරන්න තියන්නේ. ඔක්කොම හරීම පිළිවෙලයි. ඉතින් ගියාට පස්සේ අර මේ ඉන්නකොට මම මහයිකෙක් වගේ නේ වැඩ කරන ඔක්කොම දන්න ලොක්ක විදිහේ මම එතන ගියාට පස්සේ මා යෝගාවචරයක් විදිහට වැඩ කරනකොට තේරෙනවා ඒ 176ක් මං ගිය දවසේ හිටියා දවස් 7ක කිසිම සද්දයක් කන දෙන්නේ නැහැ එක දවසක් සයිඩෝ ඇවිල්ලා වාඩි වෙන්න ඉස්සෙල්ලම අනවුන්ස් කරන එක නා කිව්වා කිසි කෙනෙක් සයිඩෝගේ මූණ දිහා බලන්න එපා. එක්ක බුදු පිළිම දිහා බලාගන්න නැත්නම් භාවනා කරන්න කියලා. එක යෝගාවචරයක් සයිඩෝ වෙනකම් බලන් හිටියට පස්සේ ඉඳගත්ත ගමන් කිව්වා අර යෝගාවචරයට වටපිට බලන්න එපයි කියන්නේ කියලා. කියලා තමයි බණ පටන් ගත්තේ. ඒ තරමටම පුදුම කියන මේ විනයක් තියෙනවා ඉතින් ඇත්තටම මට හරි සන්තෝෂයක් ඇති වුණා එක පැත්තකින් අපි තමයි මේ භාවනා මධ්‍යස්ථානය පටන් ගන්නකොට ස්ටියරින් කමිටු එකේ හිටියේ. ප්ලෑනින් කමිටු එකේ හිටියේ. ගියාට පස්සේ සායත මට කතා කරලා කිව්වා බුරුම් භාෂාවෙන් උඹලා තියලා ගිය ආරන්නේ නෙවෙයි නේද දැන් තියෙන්නේ කියලා. මට දෙසරයක් කිව්වා දෙසරෙම තේරුනේ නෑ. තුන්වෙනි සැරේ කිව්වා උඹත් මේකේ අවුරුදු දෙක තුනක් හිටියන්නේ උඹත් ප්ලෑනින් කමිටු එකේ හිටියා නේද කියනකොට මට මතක් වුණා ඊට පස්සේ මම කිව්වා ඇත්තටම අපි අනුරය හතට විතර ඇදී මට හම්බුනේ කුටි නම්බර 28 මට හොයාගන්න බැරි වුණා මැප් එක. කියන්නේ මගේ අතේ රේඛා වගේ මට මතකයි ඕකේ මැප් එක. අපිට හම්බුනේ අක්කර 13යි ඊට පස්සේ අක්කර 30 ගණන්ක් අපි එකතු කරා 60ක් තියෙන කාලේ මං ගියා දැන් අක්කර 100ක් තියෙනවා. ඔක්කොම පාරවල් කොන්ක්‍රීට් කරලා හැම කුටියකම පුද්ගලිකව ගත කරන්න පුළුවන්. ගියාට පස්සේ යතුරුයි කුඩේ කුයි දෙනවා. කුටිය ලස්සනට හරි ගස්සලා තියෙනවා. ගියාට පස්සේ තමන්ගේ කටයුතු කරන භාවනා කරන්න පුළුවන් අඩු ගානේ හත් අට දෙනෙක් ඉන්නවා මෙහෙවන අය දෙවෙනි මට්ටමේ ඉන්න මෙහෙවන කට්ටිය ඒගොල්ලෝ කියන දෙන්නෙක් එකවර එක එක මඟ යන්න එපා කතා කර කර යන්න එපා මෙන්න මෙහෙමයි සයිඩෝට වයස 92යි කල්පනා කරා වයස 92යි ඒ වුණත් ස්ටාර්ට් කරපු බුල්ඩෝසරයක් වගේ කිසිම තැනක කල්පනාවක අඩුපාඩුවක් පේන්නේ නැහැ. ඇඟතරබාරකම තියෙනවා. ඒත් කතා කරලා කියන්නේ මේ භාවනාව දවස් 3යි කරන්න ඕනේ උඹලා ඇයි මෙච්චර තටමන්නේ කියලා. මම මේ උගන්වන ක්‍රමයේ හැටියට දවස් 3යි යන්නේ. තව මොකද කරන්නේ? ඒක අහුනේ නැත්තම් උඹත් පරාදෝ පරාදයි මමත් පරාදයි. කියලා හැමදාම දුම විස්තරයක් පෙන්ලා දීලා කියනවා මේ භාවනාවට ඕගොල්ලෝ සලකන්නේ ඕගොල්ලෝ කතා කර කර ඉන්නේ. ඕගොල්ලෝ අරවිට බල බල ඉන්නවා ඒ නිසා හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ අපේ ගිය කණ්ඩායම මට යෝජනාවක් කරා ස්වාමීන් වහන්සේත් මහා අයියා වෙනවට වැඩිය අතෙන් ගිහිල්ලා මල්ලි කෙනෙක් වෙන්න අවුරුද්දකට සැරයක්වත් කියලා. මාසයක් විතර ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ යටට ඉන්නේ කියලා. කියපු ඔක්කොම කිව්වේ අපේ ආධ්‍යාත්මික සුරලෝකට ගිය ස්වාමීන් වහන්සේ මේ වගේ තැන්වල ලෝකේ තියෙනවා කියලා දැනගන්න හම්බෙච්ච එක ලොකු දෙයක්. හැබැයි හැම කෙනාටම බැන්නා. හැම කෙනාගේම අඩුපාඩු පෙන්නවා. මේ මේ දේවල් තියෙනවා කියලා හැබැයි එකක්වත් පුදුලික ප්‍රශ්නයක් නෙවෙයි. හරි ගැසලා දුන්නාට පස්සේ හැම කෙනෙක්ම මේ අද ඉපදිච්ච දරුවෙක් වගේ ඇත්තට මේ ශාරීරික ප්‍රතිබිම්බ ඉස්සරහට ගියාම ඕනම කෙනෙකුට ඒ ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති වෙනවා. බයක් ඇති කරනවා. ඒකල තමයි කියලා දෙන්නේ. ඒ කියලා දෙන හැම දේ වෙලාවකම ඒකේ වටිනාකම මේ වටිනාකම කියලා කියන්නේ ඔබ කොච්චරක් නිස්සද්දව මේ වැඩේ කරනවද? ඔබ ගොඩක් පිරිසිදුව මේ වැඩේ කරනවද? ඔබ කොච්චර නැවතිලි මේ වැඩේ කරනවද කියන එක කියලා දෙන කියලා දෙන බණපදයක් පාස කියලා දෙනවා. ඒ නිසා මම බොහෝ විට මීට පස්සේ අවුරුද්දකට සැරයක් තනතික ඒ පුදුම විදියට ඒ මන්දියස්ථානේ හෝ හැමතැනම කට්ටිය සැලකුවා අපිට ලංකාවට වශයෙන් කරන සැලකීමක් වශයෙන්. ඒ කියගොල්ල කිව්වා ස්වාමීන් වහන්සේලා වරින් වර මෙහෙ එන්න. ඇවිල්ලා මේ අපේ ජීවුණු ජාත්‍යන්තර සම්බන්ධතාවය බුරුම සංඝයා ගිහියෝ භාවනා ක්‍රම වශයෙන් තිබුණු සම්බන්ධතාවය නැවත අලුත් කරගන්නයි කියලා. ඉතින් ඒක නිසා මේ බුරුමිට යන්න බෑ කියලා මේක ලියලා තියෙනවා බැරි නෑ. වඩුවෙක් ගාවට ගියත් හම්බ වෙනවා. ඉලෙක්ට්‍රික් බුරුමක් තියෙනවා, අතින් කාබන් එකක් තියෙනවා. ඒ බුරුමේ දාන ගන්න බෑ කිව්වොත් නම් බෑ. ගරු ස්වාමීන් වහන්සේ චේතෝ විමුක්තිය පැහැදිලි කර දෙන්න. ඉතින් මේක මේ වචන විස්තර කරන්න ගන්න වෙන්නේ අඤ්ඤා විමුක්ති සහ චේතෝ විමුක්ති. හොඳට මතක තියානින්න කවුරු හරි අහුවොත් එimhe ආනාපානෙ පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඒක දෙකට බෙදා ගන්න මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය. ප්‍රශ්වාසයට සාපේක්ෂව ආශ්වාසය කියන්නේ මේකයි. ආශ්වාසයට සාපේක්ෂව ප්‍රශ්වාසය කියන්නේ මේකයි කියවම මාතෘකාව කියන්න පුළුවන්. ඒ වගේ තමයි චේතු විමුක්තිය ගැන කතා කරනකොට මේක ගලපන්න ඕනේ ප්‍රඥා විමුක්තිය ගැන. මේකේ ටෙක්නිකලි එහෙම නැත්නම් තාක්ෂණිකව කියනවනම් සංසාරෙට අපි බැඳලා තියෙන තණ්හාව සහ අවිද්‍යාව කියන දෙකෙන් තණ්හාව බිඳහෙලීමෙන් ලබන නිවනට කියනවා චේතෝ විමුක්ති කියලා. ප්‍රඥාව අවිද්‍යාව බිඳහෙලා ලබන විමුක්තියට කියනවා ප්‍රඥා විමුක්තිය කියලා. මේක තමයි ඉතින් අපිට දෙන්න තියෙන මේ තාක්ෂණික උත්තරේ. ඉතින් ඒ නිසා සමහර පිටක මේකට සමාන්තරව කියනවා සමත භාවනාව හරහා සමත යානිකෝ යන කෙනා චේතෝ විමුක්තිය ලබනවා විපස්සනාව ආරා යන කෙනා අවිද්‍යාව බිඳලලා ප්‍රඥා විමුක්තිය ලබනවා. ඒ කොහොම වුණත් විමුක්තිය වශයෙන් නම් එකම රසයේ තියෙන්නේ. නමුත් අර ශ්‍රීපාද යනකොට නල්ලතන්නි පැත්තෙන් ගියාද රත්නපුර පැත්තෙන් ගියාද කියලා පාරවල් දෙක වෙනස් නේ. උඩට ගියාම නම් එකම මළුව තමයි. ඒ පාරවල් දෙකේ වෙනස තියෙන්නේ. ඊගා ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිීමේදී සියුම් වූ උතරල පිළිබඳව අවධානය අතහැර ඉන් අනතුරු සිදුවන දේ කුමක්ද යන්න පිළිබඳව පමණක් සිහියෙන් යුතුව බලා සිටිමි. අරමුණ අතහැර තමා සිතට පැමිණෙන හිතවිලි රූප හා ශබ්ද පිළිබඳව සිහියෙන් යුතුව සිටීමේදී බොහෝ විට නිින්දක් වෙන ස්වභාවයකටපත් වී ගැස්මක් සහිතව නැවත සතිය පිහිටයි. මේ තත්ත්වය නිසා දිගටම සතිය පවත්වා ගැනීම දුෂ්කරව පවතී. මා ඒ පිළිබඳව කුමක් කළ යුතුදයි පැහැදිලි කර දෙනමින් ගෞරව සම්ප්‍රයුක්තව ගෞරව සම්ප්‍රයුක්තයෙන් අයද සිටිමි. මේක මේ පළවෙනි වාක්‍ය වර්ණන කළ තියෙන වැරදි වැරදි කියලා කියන්නේ ඒක සකස් කළ දෙන්නයි මම මේ ප්‍රකාශ කරන්නේ ආනාපාන සති භාවනා වැඩිමේදී සියුම් උස්මරල පිළිබඳ අවධානය අතහැර. ඉන් පසුව සිටින දේ කුමක්ද යන්න බලා පිළිබඳව පමණක් සිහියෙන් යුතුව බලා සිට මේක සම්පූර්ණ වැරදි අර්ථකථනයක් තියෙනවා. ඒ කියන්නේ මූල කර්මස්ථානයේ අතහැරෙන එක නම් කමක් නැහැ. අතහැරුණත් මේක නැවත එයි. මේක සැඟවුණා විතරයි ඒක ලීන වුණා විතරයි අප්‍රකාශිත தත්ත්වයටපත් වුණා විතරයි මෙයා ආපහු එන්න පුළුවන් කියලා එයා අතහැරලා දැම්මට නැවත આવොත් අල්ලා ගන්න ආසුලුව ඊ ගාවට වෙන දේ බලන්න යන්න බෑ ඊ ගාවට වෙන දේ බලන්න ගත්තොත් මේකේ දින ඉන් අන්තරු සිදුවෙන්නේ කොමක්ද යන්න බලාපොරොත්තු පමණක් සිහියෙන් යුක්තව බලා සිටීම කියන්නේ අනාගතයට දුවන හිතක් මේ අගය කරන්න හදන. ඒක වැරදි අදහසක්. විහිිත අනාගතයට තල්ලු කරනවා කියලා කියන්නේ සතියට සම්පූර්ණ හත්පසින් වෙනස් දෙයක්. ඒ නිසා මේ වාක්‍යයේ ඉන් අනතුරුව සිටින දේ කුමක්ද යන්න පිළිබඳව පමණ 100න් යුක්තව බලා සිටීම කියන එක වෙන්න බෑ ලෝකේ. 100 කියලා කියන්නේ මේ මොහොතේ තියෙන එක. ඊගාවට වෙන දේ ගැන බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ මේක මේ ආහනාපානත් එක්ක වෛරෙන් කරපු කතාවක් වගේ පේනවා. ඒ නිසා මේක නිර්වචනය කරගන්න. ආනාපානී ඇත්තටම හොඳ වැඩක් කළා තියෙනවා. හොඳ වැඩක් කියලා කියන්නේ භාවනා කරනකොට හොඳට හුස්ම සියුම් වෙලා සියුම් වුණා නම් ඒ සියුම් භාවයේ නිසා අරමුණක් තිබුණ තැන අරමුණ නැතිවීම නිසා සංඥාවක් තිබුණ තැන සංඥාව නැතිවීම නිසා නිමිත්තක් තිබුණ තැන නිමිත්ත නැතිවීම නිසා ඇතිවෙච්ච හිස්තන සමාදන් වෙන්න ඒ හිස් බව කෙලෙස් වල හිස් බවක් වශයෙන් කර්මයන්ගේ හිස් බවක් වශයෙන් ඒක බුද්ධ විඳිනවා මිස ඊගාට මොකද වෙන්නේ කියලා බලන්න ගත්තොත් පටලවා ගත්තා වෙනවා. ඒ නිසා මේ தත්තට යන්න ක්‍රමෙන්නේ. ආන්නේ ක්‍රමෙන් ගියාට පස්සේ දැන් මගේ තුවාලයක් තිබුණා දැන් තුවාලේ සනීපයි. ආය කවද්ද තුවාලයක් එන්නේ කියලා බලන්න යන්න නරකයි. මේ තුවාලේ සනීපයි. ඒක හොඳ පිපාසයක් තිබ්බා වතුර බිව්වා. වතුර බිව්වට පස්සේ දැන් පිපාසය සංසිඳුණා. අනේ ඊගාට මට කවද්ද ආයි පිපාසයක් එන්නේ වතුර ටිකක් බොන්න. ලෙමන් ජූස් ටිකක් ගන්න, කොකා කෝලා එකක් ගහන්න. කොකාකෝලා එක නම් කියලා දෙනවා පෝටෙලෝ කියලා දෙනවා පිපාසය සැපතක් කියලා බලහන් ඉන්න මොකද තවත් පෝටෙලේ බෝතලයක් බොන්නේ. ඒ කොම්පැනි කාරින්ගේ වැඩ. අපිට තියෙන්නේ පිපාසය සංසිඳුණා නම් ඒ සංසිඳීමෙන් ඇති වෙච්ච ස්පාසුව කලාතුරකින් ලෝකේ හම්බෙන එක. මොකද ස්පාසුවේ කර්ම රැස් වෙන්නේ නැහැ. කෙලෙස් නැහැ. මම ආයනයක් නැහැ. තෘෂ්ණා කරන දෙයක් නැහැ. අන්න එහෙම දෙයක් බුදුහාමර පෙන්න දෙන්නේ මහමෝධක අසරණ වෙච්ච මිනිස්සුෙකුට හම්බෙච්ච දූපතක් වගේ කියලා. මං කවදද ආයේ මොහොතට පණින්නේ කියලා හිතන නරකයි. දුක් හම්බෙච්ච මිනිස්සුන්ගේ පේන චිකමානක දූපතක් නැහැ. ඉතින් ඒ නිසා මේකෙදී නියම අගයන් ආඩම්බරයන් අවබෝධ කරගෙන හිටියොත් අපි අසහනෙන් මිදෙනවා. අනාගතයේ වෙන දේ ගැන අපේක්ෂා කරුවොත් මේ අසහන වෙනුවට තව අසහනයක් ඇති කරගත්ත වෙනවා. පුදුම ආශාවක් තියෙන අපි මේ දුකට. දුක නැති තැනට ආපු ගමන් කොහොම හරි බලනවා තව දුකක් ඇති වෙන්නේ කවදද කොහොමද ඒක දුකක් නැති වෙච්ච අහනිකම් පාළුවා ඒක නිසා කියනවා වන්දනාව වන්දනාව යන්න ගනේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනා ගමනක් දාගන්න මොකද පාළුවින්ද ඒ නැත්තම් එන්න තියෙන හිතවිල්ලක් ගැන බලාපොරොත්තු බලන්න අපේ හිතේ තියෙන කෂඩ ගතිය පිරිසුදුකමක් දුන්නට කුඩල කොට උඩ තිබ්බා වගේ කැමති නැහැ මොනවා හරි දෙයකින් අනාගතය ගැන හිතනවා අතීතය ගැන හිතනවා මෙයා තමා විසින්ම තමන් ලොක්ජෙක් පාඩපත් කරගන්න හදනවා ඉතින් ඒක දිහා බලනකොට පේනවා අපිට පිටින් හතර කවුරුවක්වත් නැහැ මේ හිතේ තියෙන කඩප්පුලි ගතියම තමයි තියෙන්නේ ඌට පිරිසිදුකම තේරෙන්නේ නැහැ නිස්සද්ද භාවයේ තේරෙන්නේ නැහැ වියලි ගතිය තේනවා අඳුරටමයි අදින්නේ තෙතමනටමයි අදින්නේ ඉතින් මේවා ප්‍රසිද්ධ කරලා ප්‍රසිද්ධියේ කතා කරලා හිත නිග්‍රහ කරනවා හිතට නිග්‍රහ කරන්න ඕනේ මේකට මේ පිරිසිදුකම දන්නේ නැහැ. වියලි ගැටිය පෙන්වන්න බෑ. නිස්සද්දකම පෙන්වන්න බෑ. මොන්නම හරි කුණක් හොය. ඒ නිසා නිතර නිග්‍රහ කර යුතු නා හිත නිග්‍රහ කරන්න ඕනේ, පග්‍රහ කරන්න ඕනේ, දෙපග්‍රහ කරන්න ඕනේ. මේක වෙස්ට් එකේ කියන්නේ fear of freedom කියලා. fear of unknown. ඉතින් අර දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා මොනවා හරි දන්නේ එකක් ගැන කල්පනා කරනවා. ඒක මේ මේ නිසන්ද භාවය පිළිබඳව උදකලාව පිළිබඳව දැන් දැන් ටිකක් වෙස්ට් එක කතා කරන්න පටන් ගන්න තියෙනවා. කතා අරගෙන ඒක අවබෝධ කරාට පස්සේ හිත නැවත දේවල් වලට යෙදීගතකරනද දේවල් වලට අවුලව ගන්න තියෙන ආශාව දිහා බලනකොට ඒගොල්ලන්ට හිතා ගන්න බෑ ඇත්තටම අපි වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකද කියලා. අපේ හිත වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකද කියලා. කවදාකවත්ම සුවේ සඳහන් වෙන්නේ කවමදාකම විවේකයේ සඳහන් එක මොනවා හරි වැඩ හොයනවා. මොනවාරි අවුලක් හොයනවා. සැලසුම් කර කර අවුල් කර කර අවුල් කරගෙන කියලා කියනවා හරි මහන්සි කියන එක. හරි වෙහෙසයි කියලා කියනවා. ඒක දිහා බලනකොට අපිට කාටවත් දොස් කියන්න තියා තමන්ගෙම මේ චිත්ත tattwe හරිම මේ විස්තර කරගන්න අමාරුයි. ඒ නිසා අපි අනුංගව කල්පනා කරගෙන හිටියට හොඳට බලන්න මේ හිතට විවේකී දීලා හිතේ කගේ කරන්න දන්නවද කියලා දන්නේම නැහැ. මොනවා හරි දෙයකින් තව දෙයක් මේකේ කියන විදිහට අනාගතය ගැන හිතන එකයි තියෙන්නේ. ඒක ඇත්තටම එකයි කරන්න පුළුවන් ඒක සාකච්ඡා කරලා ඒක ලැජ්ජාවටපත් කරන්න කතා කරලා එහෙලි අහංගන එකයි අපි කරන්නේ. අහංගන්න මේක එලි කරන්න ඕනේ. එලි කරලා බලන්න ඕනේ අපිට විවේකයක් හම්බෙච්චාම අපි කොච්චර සැලසුම් හදනවද කියලා. අපිට තේරෙන්නේ නැහැ විවේකයේ බුද්ධ විඳින්න ඒක නිසා අපිට තියෙන විවේකේ නැතිකම නෙවෙයි ලැබෙන විවේකයේ අපි අනාගත සැලසුම් හදන ගතිය ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. තමන්ගේම යෝනිසමනස්කාරය විතරයි ඒකට මේ වග කියන්න ඕනේ. ඊගා ප්‍රශ්නට මම යනවා. ඊයේ ධර්මදේශනා පරිදි අනවශ්‍ය ලෙස කතා බොහෝ කර්ම රස කිරීමට ගැනීමට කාන්තාවන් කියලා ලියලා වරහන් ඇතුලේ සමාවන්නේ කියලා දක්ෂයි කියලා ලියලා තියෙනවා. මම මේ කියවනවා විතරයි ඕම හරිද? මම කියු ලිව්ව නෙවෙයි. මම නැවතත් ඒ වාක්‍යය කියනවා. ඊයේ ධර්ම දේශනාපරදී අනවශ්‍ය ලෙස කතා කර බොහෝ කර්ම රස කර ගැනීමට කාන්තාවන් දක්ෂයි. මේ කවුරු හරි මොඩි කියලා තියෙන වැඩි හරියක් ඉන්නේ කාන්තාවන් වෙන සමිතියකට මේවා ලියන්න වටිනවා. ඔන්න පිරිමි විතර පිටම ඉන්න වෙලාවට නම් ඔන්න ලිව්වනම් ටිකක් ඔය කතා කර කර ඉන්න තිබ්බා. දැන් මමත් හරි අසරණ තත්යකටපත් වෙනවා. <laughs> මම ලිවෙයි ලිව්වේ ඒක නිසා මම නිදහස්. මහත්තරු වී ඉඳීමත් පිනක් ලෙස සැලකිය යුත්තේ ඔවුන් මෙම කතා රැස් කිරීමට කර්ම රැස් කිරීමට අඩු කතාව නිසා අවම වේ. ඒක පිරිසුදු මහත්තුරු වී ඉඳීමත් පිනක් ලෙස සැලකිය හැකියේ ඔවුන් මේ කර්ම රැස් කිරීම කතාව නිසා අවම වේ. සමාජයේදී බොහෝ කොට කතා නොකරන ස්වාමි පුරුෂයන් භාර්යාවන් ආර්යාවගේ වෙනදී දොස් කියති. සමාජශීලී නොවේ පවසමින් යෝගීන් නොවන මෙම කාන්තාවන් අවිද්‍යාව නිසා මෙතේ ඇසරීම නවතා ගැනීමට සුසුසු උපදේශයක් දෙනමින් ගෞරවයෙන් ආයදේශිතිය බඳින්න එපා වදේ එච්චරයි මට කියන්න තියෙන්නේ මම බේරලා ඉන්න බේරගිල්ලේදී මට පේනවා මං අවුරුදු 52 ඉඳලා 79 70 75 වෙනකන් පන්තියේ ඉඳද්දී අම්මගේ පන්තියේ ඉරපු කෙල්ල බැඳපු කෙල්ල වගේ මට ඒ තරම්ම සමීපව මං ආශ්‍රය කරා ඊට පස්සේ ඒක නැතුව ස්වාධීනව වැඩ කරන යන්න ගියාම මට මං අක්කලා 6 දෙනෙක් සහෝදරයෝ 6 දෙනෙක් ඉන්න පවුලක උපදිච්ච කොල්ලෙක් ඒකේ වින් වෙච්චාම තියෙන ජොලිය තියෙනවා හැබැයි මේ අහවලා කියලා බැඳලා කෙනෙක් නැති ඉඳ මට කවුරක්වත් පිටිපස්සෙන් ඇවිල්ලා කියන්න කෙනෙක් නැහැ ඒකෙදී හොලිවුඩ් නිලියක් කිව්වලු බඳින එකේ නොබඳින එකේ වෙනස. ඒකේ කිව්වලු බැඳලා නැත්නම් ඇඳේ ඕන පැත්තකම බිමට බහින්න පුළුවන් කිව්වලු. මේකට සමාන පදයක් පුත්‍රජාන වංශය කියලා තියෙනවා සාමාන්‍ය ඵල සූත්‍රයේ. මහානකමේ හම්බෙන ඵලය. ඒක විස්තර කරනකොට පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුදුම පණ්ඩිත ස්වාමීන් කියනවා අපිට රැයට බබා අඬයි කියලා කිසි කරදරයක් නැහැ. බබාට කිරි හදලා දෙන්න වෙයි, චූ කරනකොට සුද්ධ කරන්න වෙයි මොකක්වත් ප්‍රශ්නයක් නෑ. එහෙමකදී පැවිද්ද තියෙන වටිනාකම. ඒක නිසා තව කෙනෙක් එක්ක බැඳෙනවයි කියලා කියන්නේ කර්මයක්. ඒ මේ කියන්නේ කසාද විතරක් නෙවෙයි මොන මගුලෙන් හරි. අපි ඔකට සිංහලෙන් කියන්නේ හිරයක් ගන්නවා කියලා. අධිකාරම් මහත්තයා ඉන්ටර්විව් එකක් තිබ්බා මේ ටෙලිවිෂන් එකේ. ඒකෙදි මේ මහත්තයන් ඇහුවා ඇයි මහත්තයෝ බැඳෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේ මහත්තයා ඔය මහත්තයා හිරයන්ට කැමතිද කියලා. ඉතින් ඉන්ටර්විව් කරන එක කරන අනිත් එක නෑ කිව්වා නෑ ඉතින් මේ සිංගලෙන් බඳිනවා කියන්නේ හිරයක් ගන්නවා කියන එක තමයි. මං කැමති නෑ කිව්වා හිරේට. ඉතින් ඒ නිසා ඒ Taman කාට හරි මොකක්ද ඒක කියන්නේ වග වෙනවා නම් එහෙම නැත්නම් ඒ බැඳීමකින් වෙනවා නම් මොන දෙයක වුණත් ওই නිවනේ අනි සම්පූර්ණ අනිපැත. ඒ වුණාට අපි හිතන්නේ අපේ ස්ථාවර භාවයේ පිණිස අපේ මම ආයනේ පිණිස මට හැම නෑදෑයෝ වැඩි හැම පැත්තකම බැඳීම් තියෙනවා නම් ස්ථිරයි කියලා අපි හිතන්නේ. බුදුරජාණන්සේ සඳහන් කර දෙනවා නිස්සිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැත්ති. ඔබ යමක් නිස්ත්‍රය කරගෙන ආශ්‍රය කරගෙන බැඳී වාසය කරනවා ඔබට චලනයක් තියෙනවා. කම්පනයක් තියෙනවා. ඔබ යමක් නිස්ත්‍රය කරගෙන නැත්නම් යමක් ආශ්‍රය කරගෙන නැත්නම් ඔබට කම්පනයක් නැහැ. අනිශ්චිතස්ස චලිතං නැති. චලිතං අසති නැති නොහෝති. චලනයක් නැත්නම් ඔබ කාටවත් කාන්දාවක් වගේ බැඳෙන්නේ නැහැ. තවත් එක්ක ඒක විරුද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ලස්සනට ගෙනියලා ඒ උපනිෂා සූත්‍රයේ පෙන්නනවා මේ බැඳීමක් නැතිකම නිසා අලෙන් නිවනක් ඕනේ නැහැ. ඒ බැඳීමක් නැතිකම අගේ කිරීමම නිවනක්. ඉතින් බැඳලත් නැතුව අයියෝ මට මඳින්න හම්බුනා කියලා ඒක අඬනවා ඉන්නවනම් ඒක නෙවෙයි නිවන කියන්නේ. බැඳලා නැතුව ජොලියේ ඉන්න ඕනේ නොබැඳපු එකේ තියෙන වාසිය. ඉතින් ඒක නිසා මේ මම අතරමඟදී මේ ප්‍රශ්න කතා කරන පැන්නේ. මෙසේ ඇතීම නවතා ගැනීම සුදුසු උපදේශයක් දෙනමින් ගෞරවයෙන් ආයද සිටිමි. මෙම අනුවණකම නිසා සිදු කරන කර්ම නිසාම ස්ත්‍රී භාවය ලැබෙනවාදයි මට සැකයක් ඇත. මට පේන විදිහට කාන්තාවක්මයි ඊලා තියෙන්නේ ප්‍රශ්නේ ගඳෙන් කිය හැකි මට. ඉතින් ඒ නිසා මම මේකට උත්තර දෙමින් වැලකී සිටිනවා. මට ඒකයි සර්වචනාංශයේ මේ භික්ෂුණී ශාසනය සහ භික්ෂු ශාසනය ඇති කරේ බැඳීමකුත් තියෙනවා. මේ එතන ශාසන කද්දේ වචනේ මේ ශාසනයේ තියෙන භික්ෂූන් වහන්සේලාගේ සමාජයේ එකිනෙකා කෙරේ බැඳීමක් තියෙන හැබැයි නිවනට යොමු වෙච්ච බැඳීමක්. ඉන් එහාට නෑ භික්ෂුණී ශාසනයේත් එච්චරයි. ඒක නිසා භික්ෂු සංඝ කියන වචනේ සංඝ කියන වචනේ කියලා තියෙන එකතුව කියන එක. ඉතින් ඒක නිසා මේ මට මතකයි ඩබ්ලිව් ස්කන්වත් මහත්තයා භික්ෂුකගේ උරුමය කියලා මේ දේශනාවක් දීලා තියෙන එක පැයක් ඇතුළත කාරණා 60ක් විස්තර කරන පැය ඇතුළත හැම කාරණාවක්ම හරියම ලස්සනයි. ඒකෙදි කියලා තියෙනවා මේ දැන් තියෙන සිංහ සමාජ බලු සමාජ කියලා. බුදුජානනා තමයි ඉස්සල්ලාම සිංහ සමාජයක් හැදුවේ. සිංහියෝ සමාජගත වෙන්නේ නැහැ. සිංහයා තනියම ඉන්නේ. අදත් සිංහ සමාජයේ තියෙනවා බලු සමාජ මොකද එකිනෙ කාට හේතු වෙලා ඉන්න සමාජය. ඕවා සිංහ සමාජ නෙවෙයි සිංහයා කියන සතා විතරයි තනියම ජීවත් වෙන නිසා බුදුරජාණන්සේ සංඝයාට කියන්නේ ශාක්‍ය සිංහ කියලා. ශාක්‍ය පුත්‍ර කියලා, ශාක්‍ය දීතා කියලා. අපි කොච්චර සමාජශීලී ජීවිතයක් ගත කරත් තනියම වෙන එකයි ගත කරන්නේ. එතකොට කියන්න බුණා උඹලට පුළුවන් නම් මාව කලඹවපන්. උඹලට පුළුවන් නම් මාව කුප්පවපන්. උඹලට පුළුවන් නම් මාව අවශ්‍යපන්. නැවිස්සී ඉන්න එකයි මගේ වැඩේ. ඉතින් ඒක හරි අමාරුයි මේ අපි ඔය ගත කරන සාමාන්‍ය ඉදිනදා ජීවිතේ මම හිතනවා පැවිදි වුණාම ඊට වැඩිය අමාරුයි කියලා. මොකද සංඝයා වහන්සේලා කරන විකාර දිහා බලනකොට ওই කට්ටියට වැඩිය අමාරුයින් ගත කරන්නේ. ඊටත් වැඩිය කොමිට්මන්ට්ස් වැඩි. අර කල්ලාගෙන මේ කල්ලාන බැඳීගෙන කටයුතු කරනවා. නමුත් බුදුජාණන් වහන්සේ කිව්වේ මේ සම්බාධෝ ගරවාසෝ රජාපතෝ අබ්බෝ කාසෝ පබ්බජ්ජා මහනේ ග්‍රහ වාසයේ ගෘහ වාසයේ සම්බාධ සහිතයි. නිතර දෝවිලි ගෑවෙන සුළුයි, කෙලස් ගෑවෙන සුළුයි. පැවිද්ද අභ්‍යවකාශය වගේ. කිසිම තැනක බාධාවක් නැහැ ඕන පැත්තකට කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර ජීවිතයේ තියෙන සම්බාධ සහිත ස්වරූපය දන්න කෙනා ඒකට සාපේක්ෂව ලෝකෝත්තර නෙවි ලෞකිකම විකල්පයක් තමයි වරණ්‍යගත වෙනවා කියන්නේ. රුක්ඛ මූලගත වෙනවා කියන්නේ. ශූන්‍යාකාරගත වෙනවා කියන්නේ. නමුත් මේකේ පේන්න තියෙන විදිහට ඒක දක්ෂ නැති කෙනෙක් මේ ලියලා තියෙන්නේ මොකද මේ සමාජයේ තියෙන මේ ඝර්ෂණය නිසා තමයි කෙනෙකුට නිවනක් අවශ්‍ය වෙන්නේ. මේක බයිර කරන්න තියෙන කන්නේ මේ තමයි ස්වභාවය. මේ ස්වභාවය කාගවත් කර්මයකට ආපෙකක් නෙවෙයි. අපි ඒක දැනගෙන ඕකෙම ඉපදිලා ඕකෙම මැරලා යනවට වෙනුවට ඕකෙන්ට විකල්පයක් හොයන්නයි සර්වචනාංශේ ගන්න ඕනේ සර්වචනාංශික උපදේශපත් ගන්න ඕනේ. ඒ උපදේශනව ගමන් කරන සංඝයා ආදර්ශයට ගන්න ඕනේ සීලයක් අරසා කරන්න ඕනේ එතකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ මේ අර බරු මේ බැඳි හැකිලි ගැලවෙන එක තමයි සංයෝජන තුනක් කඩනවා සෝවාන් වෙනකොට පහක් කඩනවා අනාගාමී වෙනකොට 10ක් කඩනවා රහත් වෙනකොට කියනවා අර හැකිලි ටික ඔක්කොම බැඳිලා තිබුණේම ගලවලා යන එකයි වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරගෙන යන විට ඔසවනවා ගෙනිනවා තබනවා යනුවෙන් සිදු කර පසුව වචන නොමැතිව ඉබේම ඇවිදිනවා මෙන් දැනුණා. මේ පළමු අවස්ථාවේදී සචේතනිකව පයමාරු කිරීම සිදුවන බවත් පසු අචේතනිකව සිදුවන බවත් වැටහුණා. ඒ නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔව් මේක නිවැරදි තවදුරටත් මේ විදිහටම කරන්න කරගෙන කරගෙන යනකොට මේ සක්මනේදී ව්‍යායාමයේ සමබර වෙනවා. අපේ ජීවිතේ කිසිම රස්සාවක කිසිම ව්‍යාපාරයක් ව්‍යාපාරයක ඉරියව් සමබර නැහැ. අපේ වම දකුණ සමබර නැහැ. ඒ නිසා අපි රාජකාරි වශයෙන් ලෙඩ්ඩු මොන රස්සාව කරුවත් ලැබෙන අත්දැකීම සමබර නැහැ. නමුත් සක්මන් කරනකොට ඒ අචේතනික වැඩේ සිද්ධ වෙනකොට කය වැඩ කරන්නේ එයාගේ තිබුණ ඒ තද වෙච්ච වැරදිච්ච ව්‍යාපාමේ ව්‍යායාම සමබර කරන්නේ. ඒ ඔක්කොම මේ සමතුලනය කරමින් තමයි සක්මන සිද්ධ වෙන්නේ. ඒක සචේතනිකව වෙනකන් වෙන්නේ නැහැ. සචේතනික වෙනකොට හිත සම්බන්ධ වෙනවා නම් අපි රංගපෑමක් කරන්නේ. රංගපෑමෙන්තරෝ නිකාම් භාවනාව නිකන් චක්මනේ යනකොට ඉබේම සමබර වෙනවා. ඉතින් මම ඒක කියන්නේ මේ චක්මනේ ඊ타මත්ම ගැඹුරු අවස්ථාවේදී ඉනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි සක්මන්. මුලදී තමයි අපිට සක්මන් මළු හදාගෙන වම තියපන් දකුණ තියපන් අරක බලපන් මේක බලපන් ඔක්කොම. මුදුවට සිද්ධියත් එක්ක ස්ථානෙත් එක්ක හොඳට පේුණාට පස්සේ රජෙක් යනවා වගේ කඩියෙක් පිනිපා වැඩ පිට බිම්මල් කොඩියට යනවා ඒ මනස යාට මට ඇවිදිනවා. එතකොට තමයි අර ඔක්කොම මේ කියන්නේ හිර වෙලා තද වෙලා තිබුණු මානසික අසහන, කායේ තිබුණු මේ මස්පිඩු වල විකෘති සමබර වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒව ඇත්තට ලෞකික වශයෙන් මනින්න පුළුවන් දේවල්. ඒ හා සමානවම අභ්‍යන්තර වශයෙන් තියෙන ආශය අනුශේවල ලොකු රැල්බුරුල් වීමක් සිද්ධ වෙනවා. ඒක ගැට ගැහිලා බැඳිලා තියෙනව සක්මට සම්බර වෙනකොට රැල්බුරුල් වෙනවා. ඊට පස්සේ පරියන්කට ගියාට පස්සේ හොඳට අර කොණ්ඩේ කොණ්ඩේ ගැට ලිහලා ඊරකත්තර පස්සේ කොණ්ඩ මොස්තර දාන්නේ. ඊට පස්සේ ඉඳගෙන කොණ්ඩ මොස්තර දාතයි. සක්මණේ තමයි ගැට ලිහලා පීරලා පොරද අරගෙන අර දෙපැත්තට දාලා ලෑස්ති කරන හරි ඒ ටික දෙන්නේ සක්මණේ. ඊට පස්සේ ගියාට පස්සේ ඕනේ මොස්තරයක් දාතයි. ගර්ණී ස්වාමීන් වහන්සේ ප්‍රතිභාග නිමිත්ත යන කුමක්දයි තෝරා දෙන්න. මම මේ සාමාන්‍ය මේ ප්‍රශ්න මගහරිනවා මොකද මේ මේ සමතේ පැත්තට ආයෙම ආව අඬ ගන්න යන හදන ප්‍රශ්නයක් නිසා මම මේ වචන පාවිච්චි කරන්නේත් නැහැ. මම ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ මේ ගෙට ගොඩ වෙන්නේ ගෙමි දුල්ට ගොඩ වෙනවා කියන අදහස. ගෙට ගියා කියන එක අපනා සමාධිය නම් උපචාර සමාධියට යනකොට උපචාර කියලා කියන්නේ ගේ මිදුල කියන එක තමයි. ඒ දැනෙන වැටහෙන නිමිති වලට ප්‍රතිභාග නිමිති කියලා කියනවා. දැන් මම ගෙට ගියේ නෑ. නමුත් මිදුලට ගියා. දැන් දන්නවා ෂුවර් මේක තමයි ගේ කියලා වගේ අර සැක මග ඇරිලා තමන් ආපු කාරණාව ඉෂ්ට වුණා වගේ. හැබැයි 100ක් ඉෂ්ට වෙලා නෑ. අන්න ඒ වෙලාවට දැනෙන දේවල් වලට ප්‍රතිභාග නිමිති කියලා කියනවා. මේ ගොඩක් පාවිච්චි කරන්නේ සමත භාවනා විස්තර කරනකොට. ගරු ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයේ ප්‍රත්‍යක්ෂ කළ යෝගියෙක් ඉහළ ඵල සඳහා නැවත මුලසිත විදර්ශනා ඥාන ප්‍රත්‍යක්ෂ කළ යුතු වෙනවා හදයි කරුණාවෙන් පහදා දෙන්නේ. මේක ඇත්තටම ඔය අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ එතනින් ගාම මහසිසාරද ස්වාමීන් වහන්සේ මේ පොතේ හොඳට මේ ඥාන પરම්පරාව විස්තර කරලා අවසානයේදී මේ සාර්ථක යෝගාචරයන් පිළිබඳව කතා කරලා කියනවා යම් වෙලාවකට යම් කෙනෙක් ආපසු නොයන ආකාරයේ ප්‍රත්‍යක්ෂයක් බලවත් විපස්සනා ඥානය සාක්ෂාත් කරාන එයා ඒක හොඳට වශී කරගන්නයි කියලා නැවත නැවතත් ඒකට කැමැති වෙලාවට යන්න කැමැති වෙලාවට එන්න ආදි වශයෙන් කරන්ඩ කරලා ඉවර වෙලා පුළුවන්කමක් තියෙනවා නම් ඊට වැඩි භාවනා කරපු කෙනෙක් එක්ක ඒක මේ කමඨා සූද කරගන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ බහුසුත භාවයෙන් ඉලියව පොතක් පතක් කියනකට සම්බන්ධ වෙනවා. කරගන්න පුළුවන්. නමුත් එතකොට ඒ සුතමේ ඥාණයෙන් කියනවා දාශාකාර විපස්සනා ඥාන වලින් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කර එක්කනට නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරික්ඛා ඥාන, සම්මස්න ඥාන කියන වට යන්න වෙන්නේ භාවනා පටන් ගන්නෙම උද්‍යප්පේ ඥානින් කියන. මූලික ඥාන තුන වඩන්න අවශ්‍යතාවයක් නැහැ සෝවන් වෙච්ච කෙනාට. ඊගාවට රහත් බවට ගිය එක්කනාට භංග ඥාණයෙන් පල්ලෙහාට හිත වැටෙන්නේ නැහැ. මුල් ඉඳන් සකස් කිරීම මොකුත් කරන්න වෙන්නේ හිත අඩුම තත්යකට පිරිනවනවා නම් පිරිනේ භංග ඥාන මට්ටමට. ඉන් එහාට මේ බහිතපට්ඨාන ඥාන ආදි වශයෙන් වැඩෙනවා. ඒ වගේ මූල ධර්මානුකූලවත් මේ වෙනස්කම් වගේ පෙන්නනවා. ඒක නිසා සෝවාන් පල්ලියටපත් වෙච්ච එකනා නැවත සකදාගාමි මාර්ගයට වැඩ කරනට එකම පෙතමයි. නමුත් එයාට තියෙනවා මුල් සකස් කිරීම කරන්න ඕනේ. උපමාවක් කියනවා උග්ගස්වවන කෙනාට එක සැරයක් උක් ඉඩමේ හිටවන්න ගියාම මුල් වතාවට ඉඩම බින්නගුම හාලා දෙහිය හාලා මට්ටම් කරලා ඉඩ මේ උද්දඬු හිටවන්න ඕන. නමුත් ඒකේ ආශ්‍රන්න කැපුවට පස්සේ නිර්යශ්‍රන්න කියලා එකක් තියෙනවා. අර තියෙන මුලෙන්ම ආයෙනවා. ඒතකොට නිර්යස්සන්න ගන්න එක නා ආයෙ ඉඩම් සකස් කරන්න දෙයක් නැහැ. එයා හරියට කන්නේට කපලා ඊගා වැස්සට අර මුල් වලින් ආයෙත් මේ මොටෙයිය පැන නගිනවා. ඒ නිර්යස්සන තුනක් විතර ගන්න පුළුවන් උක්කොල. ඒ තුනේදිම නැවත ඉඩම් සකස් කිරීම කරන්න ඕනේ අර මූලික උක්දඬු ආසන්න ගත්තට පස්සේ සමහර විටක අවශ්‍ය නම් අතුපියක් ගෑමක් වශයෙන් අර නිර දෙකක් අතර මැද තියෙන තනකොළ ටික අයින් කරනවා. ඒත් ඕනේ නෑ. ඊගාට නිරියස්සන් එකපාරටම පොළොව අහගන්න. එන්නේ වගේ තමයි මේ සෝවාන් සකදාකාමී අනාගාමී හරියක් කියන ඒවා මේ ගොවිතැන් කරනවනේ ඉතින් කන්නේ කන්නේට ගොවිතැන් කරන්න එපා මේ බින්නගම කරන්න එපා. මේකේ බින්නගම කරන්න ඕනේ නිරියස්සන්ක් වගේ තියෙන්නේ. ඉතින් ඒව ඇත්තටම අපේ තේරවාද පොත්වල බොහොම ලස්සන විස්තර කරනවා. නමුත් ඒවා කතා කරන්න වෙන්නේ නැහැ. මොකද උඟ දෙනෙක් මේ මූලික தত্ত্ব ඉවර කරගන්නේ නැහැ. ඒක නිසා මෙවුවා බොහොම කලාතුරකින් පාවිච්චි වෙන කලාතුරකින් සාකච්ඡා කරන දේවල් බාටපත් වෙලා තිනවා. මම ඉස්සල්ලාම කිව්වේ අපේ ඔය ඥානරාම ස්වාමීන් වහන්සේගේ පොතත් මහසිසාරගේ පොතේ උන්වහන්සේලා පුංචි බණක් කිව්වත් ඒ පිරිසේ කවුරු හරි සෝවන් වෙලා කෙනෙක් ඉඳ ඉඳ තියෙනවා ඒ කෙනාටත් මොනවද කියවෙන්න ඕනයි කියලා ඒ කෙනාට මේ ඉදිරි මාර්ග භාවනා සඳහා අවශ්‍ය ඉඟි වගේක් අර ආධුනිකයන්ට කියන අස්සම කියලා දාන්න. ඉතින් ඒකට හොඳට භාවනා කරපෙන්නාට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ බාලාංශ පන්තිට ඉගෙනුවාට උසස් පෙළායටත් මේකේ තොරතුරු තියෙනවා. එහෙම තිබුණ නැත්නම් ඒ දේශනාව අංග සම්පූර්ණ නැහැ. ඒ දේශනා නිකම් බාලාංශ පන්ති දේශනාවක් විතරයි. ඒ නිසා ලොකු සංස්කෘතික පොතක් ලියනකොට හැම වෙලාවෙම ගාක් දිනුන අයටත් මධ්‍යස්ථ අයටත් නවකම්මිකයටත් ඔක්කොටම කියවන්න කාරණා තියෙන විදිහ තමයි ලියන්නේ. ඒක මම දකින්නේ විපස්සනා භාවනා කරන විපස්සනා ගරු කරන කාගෙත් ඇති ආධුනිකයෝ කියලා જાතියක් ලෝකේ නැහැ. අපි සංසාරගත වශයෙන් බලනකොට ඔක්කොම මෙත් ඇහි වෙච්ච හැට වෙරිච්ච හොට බිම ඇනිච්ච කට්ටිය. අර මේ ජීවිතයේ විතරක් බලනකොට නම් අපි ඉතින් අරයට වැඩිය මෙයා වයසයි. ඉතින් මුළු මුළු චිත්තයත් එක්ක බලනකොට එක එක්කත් වැඩිමාල් කියන්න බෑ එක එක්කත් බාලයි කියන්න බෑ. එක්කෙනෙක්වත් තව තක්සේරු කරන්න විදියකුත් නැහැ. මේ අනන්ත සමාජයක සමාජයක අනන්තවත් මේ මූලික මාර්ග ඥාන ලැබුවා ඉන්න පුළුවන්. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලා දෙනමම ධර්මදේශනාවක් හමාර කරන්න ඉස්සෙල්ලා මුළු පරාසයටම තොරතුරු ලැබෙන විදිහට තමයි ධර්මදේශනා නිම කරන්නේ. කරු ස්වාමීන් වහන්සේ හුස්ම සංසිද්ධි ශාන්ත භාවයට පත්වපසු මේ නිර්ාමිෂ සුවය මරණ අවස්ථාවේදී වෙන්නේ නැති අද්දුටුව හොත් චේතනා නැමැති නිසා භවයක් ඇති නොවේද ඒ නිවන පසක් වීමක්ද මේ ලක්ෂ වාරයක් පමණ පුහුණු කළහොත් 24ක වැඩි කාලයක් මේ නිරාමිෂ සුවේ අත්විඳිමින් චේතන නොමැතිව කාය නිශ්චලව සිටිය හැකි වන නිසා මේ මේ භවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීමදයි මෙත්‍චින් පහදා දෙනමින් ගෞරවයෙන් ආදේශිතිමි මේකට මේ සර්වචනන්සේ මේ ඉන්දියාව වැඩ ඉන්න කාලෙම චීනයේ ඉඳලා තියෙනවා ලාවෝත්සු කියලා මේ යාට දාර්ශනිකයෙක් කියන්නත් බෑ ඒ මනුෂයාගේ ධර්මයේ ආඛ්‍යාත වෙන්නේ ටාවෝයිසම් කියලා. ටාවෝ ඩාවෝ කියන වචන දෙකම පාවිච්චි වෙනවා. එයා උත්සාහ කරලා තිනවා ඒකේ මම මේ ළඟදි කියව පොතක තියෙනවා මේ මනුෂයා රජුණගේ මේ පුස්තකාලයේ පරිහරණය කරපු එක්කෙනෙක් රජෝගාව තිනවලු ඉතාම වටින පොත්. ඒ කියන්නේ මේට අවුරුදු 3000කට විතර ඉස්සෙල්ලා 2600 කට ඉස්සෙල්ලා වෙච්ච දෙයක්. ඉතින් රජුරුම කියවන්නේ හොඳ දැනුමැති කෙනෙක් පුස්තකාලාධිපති කරනවා. ඉතින් මේ පුස්තකාලාධිපති මේ ඔක්කොම පොත් කියලා හොඳ දැනුමක් අතව ඉන්නවා. ඉතින් සාමාන්‍ය සිරිබිරිස් වගේ ඔය ඉන්නවා. එච්චර මහා ලොකු ඩබල් ડોක්ටර්ස් PhD මොකුත් නැහැ. දවසක් මේ මිනිස්සයා ළඟ එතකොට රාජ්‍ය කඩා වැටෙනවා. කඩා වැටලා ප්‍රාන්තවල ඉන්න දිසා දිසාපතිවරු දිසාහමඳුරු ඉතින් අර බලය අල්ලගෙන අරගෙන යන වෙලාවේ එයා ළඟ ඉන්න දිසාවට ගියාම ඒ දිසාපති මේ මිනිස්සයා දැකලා කොහොම හරි හිතනවා මෙයා හොඳ ඥානවන්තෙක් කියලා. කතා කරලා මෙයාට ආගන්තුක සත්කාර දෙනවා. දිලිවල නම අහනකොට එයා දෙන්නේ එයාට පටමැදි නම. පටමැදි නම දුන්නා පස්සේ මෙයා කතා කරලා අහනවා මේ වගේ ලකුණු තියෙන මිනිහෙක් ඉන්නවයි කියලා ආරංචි දෙනවා අසවලාද කියලා. එස් කියනවා ඕක කියලා. ලවොත්සුදු කියලා ඇහුවට පස්සේ ඕක කියනවා. ඊට පස්සේ කියනවා මේ ඇයි මේ විදිහට මෙච්චර වටිනා දැනුමක් තියෙද්දි පුස්තකාලයපති කෙනෙක් ඉඳද්දි මේ වගේ වසංගන්නේ කියලා. ඊට පස්සේ කියනවා වසංගන්න දෙයක් නැහැ. මගේ දැනුම නෙවෙයි මම මේ පුස්තකාලයක වැඩ කරන්නේ. ඊට පස්සේ හරි සන්තෝෂයි ඔබ වගේ උතුමෙක් අපේ රාජ්‍යයට ආපේ කියලා ආගන්තුක සත්කාල කරලා එයාට කියනවා ඔයා කැමති නැද්ද මේ මුළු පුස්තකාලෙම තියෙන දැනුම ඔයාගේ වචන වලින් පුංචි පොතකින් මට ලියලා දීලා යන්නේ කියලා. ඊට පස්සේ එයා ලියනවා ටවර් ටීචින් කියන පොත පරිච්ඡේද 70 ගණනක් තියෙනවා. ඒකේ දිගට මේ தත්ත්ව විස්තර කරනවා. ඒකේ කියලා දීලා තියෙනවා මොනම චේතනාවක්වත් ඇති කරන්නේ නැතුව ස්වභාවයට මුහුණ දෙන්නේ කියලා. දවස පුරාම එනේන දෙයට මෝණ දෙන්න මොනම දෙයක්වත් වෙනස් කරන්න හිතන්න එපා. වෙනස් කරන්න හිතන හැම වෙලාවම කර්මයක් රැස් වෙනවා. සංස්කාර වෙනවා. ඒක අපිට ගහයි වදිනවා. උඹ ඒකට හැඩ ගැහෙන්න බලපන්. එන දෙයට හැඩ ගැහෙන්න බලනවා මිසක් ඒ දේ වෙනස් කරන්න යන්න එපා. බැල්වතුරු වගේ වයන් දාපු භාජනේ හැඩේ ගනි. අඩියටම ඵලයක්. මතු පිට නිතරම ලෙවල් එකේ තියපන්. උඹට කවුරුත් කවුරු රණ්ඩු කරන්න එන එකක් නෑ. මොකද අඩියට යන කවුරුත් රණ්ඩු කරන්නේ නෑ. ඔක්කොම උඩට යන්නේ රණ්ඩු කරන්නේ. ඉතින් ඒ තාවෝයිසම් කියන එක තමයි මෙතෙන් තියෙන්නේ නිශ්චලක භාවයටපත් වුණාට පස්සේ පැය 24 මේක ජීවත් වෙන්න ධර්මයේ අපිට කියලා දෙයි යන්න ඕන තැන. ඒක සර්වඥාන්සෙන් ශූන්‍යතා සංදර්ශනෙන් පෙන්ලා දීලා තියෙනවා. අරතෝ දර්ශනෙන් පෙන්ලා දීලා තියෙනවා. නිහතමානිකම හරහා පෙන්ලා දීලා තියෙනවා. ආය වගේ මේ સંદર્ભ කීපයක් කරා හරිම ලස්සනයි. ඉන්දියාවේදී සර්වඥාන්සේ මේක දේශනා කරනකොට ඒ වගේ විශාල ධර්මයක් ගැඹුරක් දැනුමක් චීනෙ තිබිලා තියෙනවා. ඒ නිසා බුද්ධ ධර්ම චීනෙට ගිය ගමන් මේ දෙක සිපවනඳගත්තා. බොහොම ඉක්මනට බුද්ධ ධර්ම තේරුම් ගන්න පුළුවන් වුණා චීනට. මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ කර්ම රැස් නොකිරීම හරහා චේතනා පහළ නොකිරීම හරහා තමයි ආධ්‍යාත්මය දියුනේ. චේතනා පහළ කරන්න කරන්න අපි දිගින් දිගට සංසාරේ බැඳෙනවා. කර්ම රැස් වෙනවා. එහෙම නැත්නම් සංස්කාර වැඩෙනවා. ඉතින් ඒවට වග වෙන්න ඕන. ඒ නිසා ඒකට යන්න පුළුවන් බව තමයි හොඳ ආනස. ඒ ඇත්ත ඇති වෙන ඒ මේ සමහරවිට හිස්තන පාළුතනක් කියලා කියනවා. බාධා වලින් දොර තත්ත්වෙදී ඒක දවස පුරාම පවත්වන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ පවත්තන්න සුදුසු ජීවන රටාව සකස් කරගත්තොත් පවත්තන්න සුසු නෑදෑය යාළුවෝ ටික ලං කරගත්තොත් පවත්තන්න ඕන කරන දැනුම ගත්තට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා අපි අවුරුදු 6ක් වෙනකන් කොයි දරුවත් උතන තමයි ඉඳලා තියෙන්නේ අපි අවුරුදු 6න් පස්සේ තමයි මේ ලෝකෙට ඇඟිලි ගහන්න පටන් ගත්තේ. 6ට ඉස්සෙල්ලා අපි එන දෙයකට ලෑස්ති. ඉන්සාවට අපිට කියන්න බෑ අවුරුදු 6න් පස්සේ අපි දිනුනාද පිළිුණාද කියලා. ඕනි දරුවෙක් දිහා බලන්න අවුරුදු 6 වෙනකන් අම්මට ඕන නම් අන්දෝපන්, අම්මට ඕන නම් කක්ක කරෝපන්, අම්මන්ට ඕන නම් කවපන්, අම්මන්ට ඕන නම් නිදි කරෝපන්. දෙලින්න. අම්මා වුණාට පස්සේ අන්න වැඩි. ඉතින් අම්මගේ වැඩේ කොච්චරක් බබාට කවනවා බබා කක්ක කරනවා බබා හොදනවා බබා බලන අම්මා දිහා මේ ගෑනට පිස්සුද මන්ද කියලා. ජොලියේ ඉන්න මේ පොඩි එකාට ආය අර ඇඳුම් අඳලා මේ ඇඳුම් අඳලා සපත්තු දාලා මන් දන්නේ පළවෙනි පන්ති ඉස්කෝලේ යන ළමයින්ට අඳලා යවන දේවල් දිහා බලනකොට කොළඹ යනකොට මට හිතෙනවා අපි අර වෙසක් කූඩුවට වෙසක් එකට හදලා 18 පට්ටම් කූඩු වගේ. සරසලා අරකට හුස්ම ගන්න ඉඩක් නැහැ ඉස්සරහින් වතුර බෝතලයක් කියලා පිටිපස්සෙන් බෑග් එකක් කියලා උස සපත්තු දෙකක් දාලා මට හිතෙනවා අපි අර එළුවෙන් ගස් යට සෙල්ලම් කරපු කාලේ අනිමුන් කවදා ලබන්නද කියලා. ඒක නිසා මම එකක් සහතික කරනවා ඕගොල්ලන්ට ඔය හැම දරුවෙක්ම අම්මටයි අප්පටයි වෛර කරනවා. උන්ගේ ලස්සන පුංචි කාලේ හොරකම් කරාට වෛර කරනවා. අපිට අපේ අම්මට අපිට වෛර කරන දෙයක් නැහැ මොකද අපේ ගෙදර 11 දිනක් හිටියා ගණන් කරලා එළියට දානවා. උදේ ඇඳාට ගණන් කරලා එළියට ගන්න එච්චරයි. කෑලි අතපය තියෙනවා විච්චවල. නැතන එකපා. උඹලට කන්න බොන්න දෙනවා අතපයල ගත්තොත් ගියා හොඳටම අපච්චි තන්නක ඉතරයි කරන්නේ. දැන් නේ ඉතින් ඒ වගේ ඒ ලස්සන సౌందర్యාත්මක පැත්තක් මේ විපස්සනාවේ තියෙනවා. ඒක නිතරම බලාපොරොත්තු වෙන්න අප කරා එන්න අපි දෙන්නේ අපි දෙන්නේ එහෙම බෑ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා. ඒක නිසා ආනපානේ අරා බුදුහාමුදුර අපි ගෙනියලා පෙන්නන ඔන්නව උපංගෙට ගියා. ඔබ හිටපු තැනට ගියාම කැමති නම් ඒ ජීවන රටාව හදාගන්න. ඒ කල්යාණ මිත්‍රව තෝරගන්න. ඒ දැනුම අනුව හැඩ ගැහියා කිසි කෙනෙක් උගන්වන්නේ නැහැ. ਸਰවඥාසි උගන්වන්නෙත් නැහැ. උන්වහන්සේ කියන මෙන්න මම ඔබ පැටලිච්ච නැති අවස්ථාවට ආයෙ ගෙනවා. ළමා මානසිකත්වයට ආයෙ ගෙනවා ජීවිතේ ජීවත් කරවන්නේ කියලා. ගෞතමී ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරගෙන යන විට මම දක්ුණ ඉක්මනින් නැති වී කිසිම හිතවිල්ලක් නැතුව සක්මන් කළ හැක. නමුත් වැලිපළුවේ කකුල තබන මෙන් එහි තදගතියක් දැනේ. මෙසේ සක්මන් කිරීම නිවැරදිද? සක්මනේ සංසිඳීම සිදුවන්නේ කොයි අවස්ථාවේදයි? පහදා දෙනමින් කර්ණාන ඉල්ලමි. කෙසේ නමුත් තමන්ගේ අර මෙහෙවීම, යෙදවීම නැතුව සක්මන කෙරෙන දෙයක් වශයෙන් කරලා ඒක දිහා බලා සිටීම වෙහෙස කර නැති තද බල රෙජිමෙන්ටේෂන් නැති වැඩේ යන විදිහට යන්න පටන් අරගත්තොත් කියන්න පුළුවන් සක්මණේ ඒ සංසිඳීම ඇති වෙනවයි කියලා ඒ වගේම ඊ ගාවට කරන පරියන්කේට හොඳ ලකලෑශියක් වෙනවයි කියලා නිසා ඒ වැඩේට සිද්ධි වෙනවයි කියලා මේකට කියන්නේ වැඩේට සිද්ධි වෙනවා ඒ වැඩේට බැස ගැනීම සිදි වෙනවා මුලදි මුලදි වෙන්නේ නැහැ මුලදි මුලදි හරි කෘතිමයි අපි වම වශයෙන් දකුණු වශයෙන් බලනවා නමුත් ස්ථානේ පුරුදු වෙනකොට බය සබකොල නැති වෙනකොට සක්මන් කරනකොට මේ gedara ගියා වාගේ ඒ සංසිද්ධියම් තත්ත්වයක් ඇති වෙන එක තමයි අපි අගය කරන්න ඕනේ. කර්ණී ස්වාමීන් වහන්සේ කයසා වචනේ මුල් වී සිදුවන පාප කර්ම ගැන කිසියම් අවබෝධයක් ඇති නමුත් හිත මුල් වීමෙන් සිදුවන පාප කර්ම සහ ඒවායේ විපාක පිළිබඳ අවබෝධයක් නොමැති බැවින් නොමැති බැවින් මේ පිළිබඳ විස්තර කර දෙනමින් කවුරුන් ඉල්ලා සිටිමි. ඒකට අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි වශයෙන් මිච්ඡා සංකල්ප වශයෙන් තමයි මේව අපිට බුදුරජාණන්සේ උගන්වන්නේ සම්මාදිටි සම්මා සංකප්ප කියනකොට මිච්ඡා සංකල්ප කියලා කියන්නේ මනසින් සිදුවෙන වැරදි අකුසල කර්ම අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡාදිටි ඒක නිසා අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභේ සාමාන්‍ය දෙයක් නෙවෙයි වංශ මටල් හරි එක ගන්න ඕන කියලා හිතන මූලික චේතනා ව්‍යාපාදේ කියලා කියන්නේ වනස්සිතවිල්ල අනුන්ට වදේ කරදර කිරීම අන්තික මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකේ කරදර ඉන්නේ අනුන් නිසයි කියලා හිතන එක. මට මේ දේවල් වෙලා තියෙන පිට කෙනෙක් කියලා හිතවන මිච්ඡාදිට්ඨි. මේ ඔක්කොම මගේම දේවල් මම පෙර කළ අකුසල වලට හේතුඵල දේවල් කිව්වට පස්සේ අර අවිද්‍යා දෝමනස් වැඩි එන්නේත් නැහැ. කිසිම හේතුවක් නිසා මොනම වැරද්දක්වත් බාහිරයට පටවන්න යනවනම් ඒක මිච්ඡාදිට්ඨියට යනවා. ඊට පස්සේ ගොඩක් ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා ඒ හිතින් වෙන අකුසල කර්ම නැහැ කියලා කියන්නේ වෙන ඕන දෙයක් බාර ගන්න ලෑස්ති. ඒක යෝනිසමංච කාර්ය වශයෙන් හඳුන්වනවා සම්මාදිට්ඨිය වශයෙන් හඳුන්වනවා. ගෞතම ස්වාමීන් වහන්සේ මාහට ඕනෑම ආගමික කටයුත්තකදී පොතක් කියනකොට ගාථාවක් සජ්ජහනා කරන විට මෙන් ආනාපාන සති භාවනාව වඩන විට ජීතික වේලාවක හිත තැම්පත් ස්වභාවයකටපත් වී නින්දට වැටේ. මෙලෙස ඇතිවෙන නින්දෙන් මිදීම සඳහා උපදේශයක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක නිතර නිතර වෙනවනම් හොඳම දේ තමයි ඒ ලොකු සංස අපිටම කියපු විදිහට මේකට ලෑස්ති වෙලා යන්න. මේ එතකොට ලකුණු අහුවෙන්න පටන් ගන්නවා. ඒ පොතට හිත යනවා කියන්නම නින්දට වැටෙනවා. හිත සමාධිගත වෙනවා කියන්නේ නින්දට වැටෙනවා. ඒ නිසා Tamanට නින්ද එකවරක වෙන එකක් නෙවෙයි අවස්ථා රාශියකින් වෙනවා. එතකොට මේ නින්ද කියලා කියන්නේ ගංගාවක තියෙන මේ ඉවුර නම් ඉවුර lessන සුළු නම් මෙතන පය lessුවොත් lessලා කියලා ගඟට වැටෙනවනේ. ඉතින් ඒ වගේ Taman අර නින්න පෝන භාවයට යනකොට ඒ පැත්තට නැමිච්ච ඒ පැත්තට ඇලවෙච්ච ගතියට යනකොටම දැනගන්නවා මෙතනින් එහාට ගියොත් ලෙස්සුවක් ගගින්. ඒක නිසා වැටෙන්න ඉස්සර වෙලා ඒ පැත්තට නැමිච්ච බව එන්නකොටම අල්ලන්න පුළුවන්. ඒක හරි සජීවී තනක්. ඉතින් ඒ නිසා නිතර නිින්ද බලපාන කෙනාට නිින්ද වෙන්නේ ඉස්සර වෙලා ඒ ගැන ලෑස්ති වීමයි ලෑස්ති වීම තමයි කරන්න පුළුවන්. මේක මම මෙහෙම කිව්වොත් ඕගොල්ලන්ට තේරෙයි. බොන මිනිහෙකුට උපදෙස් දෙනවා නම් බොණ්ඩ ඉස්සෙල්ලා උපදෙස් දෙන්න කියනවා. ඇයි ඒ? බිවට පස්සේ ඉතින් උපදෙස් දෙනවට වැඩිය හොඳයි මුණින් නබපු කලයකට වතුරක් කරන එක. ඒ නිසා නින්දටත් එච්චරයි. නින්දටත් කරන දේ නින්දට සකස් වෙනකොට ධර්ණ ආකල්පෙන් තමයි අපිට නින්ද වළක්ව ගන්න පුළුවන්. නින්දට ගියාට පස්සේ දැන් ඔය බෙහෙත් දෙනකොට දොස්තරලා කැමරට පෙර කැමරට පසු කිව්වට නින්දට පෙර නින්දට පසු එහෙම දෙනවද කියලා අහන්න බෑ. බෑ. එහෙම කරන්න බෑ. මේ මේ පිට නින්දට පස්සේ කියලා දැම්මොත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා දෙනවන නින්දට පෙර. ඒ වගේ තමයි මේ උපදේශ ටිකත් නින්දට පෙර. මම හිතන්නේ බුද්ධ ආගමේ විතර කිසිම තැනක ඒ නින්ද සම්බන්ධව තොරතුරු තියෙනවා කියන්නේ. ඒකෙන් ගැලවිලා ඒක මේ වශයේ වශී වශී වශීකృత කරගන්න තොරතුරු නැති ඇත්තේ නැති තරම් ඒක ඒ වගේම බෞද්ධ ආගම්කාරයෙක්ගේ විදර්ශනා භාවනා කරන මානසිකට විතර වෙන කිසි දෙයකට අදාළත් නැහැ ඕක. දන් දෙනකොට සිල් රකින්නකොට සමත භාවනා කරනවට වැඩිය විදර්ශනාදි මේක විශේෂයෙන්ම නිවන ධර්මයක් විදිහට ඒ වගේම අර ඉස්සලා කියපු විදිහට ආනාපාන සංසිද්ධීමෙන් ඇති වෙන කෙලෙස් රහිත නින්දක් කියලා එකක් තියෙනවා. හිත ලීන භාවයටපත් වීමක් ඒ නිසා හරිය සංවේදීකමක් ඇති කරගන්න වෙනවා මේකට. අවසාන ප්‍රශ්නය අපි වෙලාවත් පවුවගෙන යනවා. ආනාපාන සතිය තුනිවි ගොස් තුනිවි ගිය පසු හිත හිස් බවකටපත් වෙ මෙවැනි සිටීමේදී හිතට නැවත හිතවිල්ලක් ඇතුළු වන විට ඇඟට ෂොක් එකක් මෙන් වැඩි යයි. මෙසේ වන්නේ ඇයි? තහත මේ හිස්තන සිටන විට නිින්දකට වැටී හීනසේ දේවල් ආවී යයි. ඒවා පැහැදිලි නැත. මතකයේත් නැත. සිහිය තදින් ඊතා සියුම තිබේ. ගරු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. අර මේ හිතවිල්ලක් ආපු ගම ගස්සලා නිකන් ටොක්කක් කනලා වගේ ගස්සලා අරිනවා ඇත්තටම හිතවිල්ලක් ආවට නෙවෙයි මං භාවනා කරනකොට දැකලා තියෙන හිතවිල්ලට කැමැති වුණොත් තමයි ටොක් කන්නේ. හිතවිලි යද්දි ගණන් ගන්න තු හිතුවොත් එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඒ හිතවිල්ලට මනාප වුණොත් අමනාප වෙලා හිතවිල්ලත් එක්ක ආලවට්ටම් කරන්න ගියොත් ටොක්කක් කන්නලක පාට ආයෙ ගෙනත් දාන ගතියක් තියෙනවා. ඒ නිසා ඒක හරි හොඳ අවස්ථාවක් ඒ හිතවිලි නෙවෙයි බාධාව හිතවිලි වලට ඇති කැමැත්ත. හිතවිලි අල්ල බදා ගන්න යන. හිතවිලි වලට යන්නලා බලන්නේ හිටියොත් මොකක්වත් නැහැ. ඒක නිසා මේ ඒ හිතවිල්ල පැමිනීම එක පැත්තක් හිතවිල්ල තමයි දක්වන ආකල්ප එක පැත්තක් කියලා හිතවිල්ල කියන එක බාහිරෙන් පිටතට එන දෙයක් විදිහට අපි ගණන් ගත්තොත් ඇතුලෙන් ඒකට කොක්ක වදින එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇතුලෙන් කොක්ක වදින්නේ නැත්නම් හිතවිලි කොච්චර ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක හොඳ ලස්සනට විස්තර කරන්නේ අර කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මේ මහාන මැසිමක උඩින් කොච්චර ඉදිකට්ට වැදුනත් වැඩක් නැහැ යටින් කොක්ක වැදුන්නේ නැත්තම්. යටින් කොක්ක වැදුනොත් තමයි මැස්ම අල්ලන්නේ. බොබින් එකේ නූල් නැතුව මැහුවොත් ටක් ටක් ටක් ගාලා ඉදිකට්ටේ වැදීගෙන යනවා. මැස්මක් නැහැ. යටකොක්කේ තමයි ප්‍රශ්න තියෙන්නේ. නිසා කවදා හරි ගැස්මක් එන්නේ යටින් කොක්ක වැදුනොත්. ඒ කියන්නේ අපේ හිතේ ලෝභකමට, තණ්හාවට, ආශාවට අර හිතවිලි එකට මේ කොක්ක වට ගත්තොත් තමයි තියෙන්නේ. ඒක හොඳයි. එතකොට තොක්කක් අයි. එතකොට ගස්සලා අතාරින්. ඉතින් ඒකට තේරුම් ගන්න ඕනේ වෙන්නේ මේකයි. ඊගාවට තියෙන එක තමයි මේ හිතේ තියෙන මේ මේ අයිතිකාරයක් නැති හිතවිලි. අපේ හිතේ තියෙනවා 90 ගාණක් විතර හිතවිලි හිතන්නේක් නැහැ. ඉතින් ඌවට සැලෙන්නත් එපා මම කියා ගන්නත් එපා මගේ කියා ගන්නත් එපා මගේ ආත්මේ කර ගන්නත් එපා. ඒකට ඒවා යනකොට සමහරව රූපාකාරයෙන් පෙන්නනවා. සමහරව ශබ්දාකාරයෙන් පෙන්නනවා. සමහර ගන්ධ රසාකාරයෙන් පෙන්නනවා. හැබැයි ඌව කලල රූප. තාම ප්‍රසූත වෙච්ච දරුවෝ නෙවෙයි. ඌව නිකන් මේ ගප්ස වෙන දේවල්. තාම එහෙම නැත්නම් සමා සමිතියකට ඇතිවෙච්ච යෝජනා පමණයි ස්ථිර වෙලා නැහැ යෝජනාව ගෙනත් තිනවා සභාගත කරලා තිනවා කවුරක්වත් ස්ථිර කරලා නැහැ. ඉතින් ඒ නිසා ඒවා විවස්ථාගත වෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මෙතන තමයි මේ කියන වචන ටිකට තමයි බුදුරජාණන් වහන්සේ ශූන්‍යතාවය කියන එක පෙන්නේ. මේ තියෙන දේවල් කිසිම හරයක් නැහැ. හැබැයි ෆිලර් එකක් ඒක. හැම වෙලාවෙම පිරීලා තියෙනවා. ඊචිවිලි වලින් වේදනාව වලින් සාධනමත් ඒව ගණන් ගන්න නැතුව හිටියොත් ඒව එහෙම ගබ්ස වෙලා යනවා. ඒව එහෙම යන ගණන් ගත්ත ගම gediyak පාටපත් වෙනවා මගේ කියා ගන්නවා. ඉතින් අන්න එව්වට මේ වගේ තියෙන හිස්කතිය දැකලා අයිතිවාසිකම් නොකිය සිටීමට යෝගාවචරයා ලෑස්ති වෙලා ගියොත් එයාට තේිනවා කවුරු ගල් වලින් ගැහුවත් මට වදින්නේ නැහැ. එහෙම නැත්නම් අර සරුවචනාංශ කරපු අදිෂ්ඨානය වගේ පොකුරු ඇස්ස වහිනවා කැමැති කට්ටිය තෙමෙනවා කැමැති කට්ටිය තෙමෙන්නේ නැහැ. යෝගාවචරය නිතෙමින් අධිෂ්ඨාන කරලා තියෙනවා. අනික අන්දිය තෙමින් අධිෂ්ඨාන කරුවොත් තෙමෙන්. ඉතින් එතකොට පේනවා මේක හොඳට ගැඹුරට ගිහිල්ලා මේක මේ මේ වශී කරගත්තොත් හිතවිලි තිබුණ පරිදි කෙලසෙන්න ඕනේ නැහැ. ශබ්ද තිබුණ පණියට කෙලසෙන්න ඕනේ නැහැ. වේදනාව තිබුණ පරිදි කෙලසෙන්න ඕනේ නැවුවා පිටින්ම යන්නදලා නිකන් ඉන්න පුළුවන්. ඉතින් ඒක මේ සිදු වෙනකොට ඒක තමන්ට තේරෙනකොට ලොකු ධර්මමය ඒකට කියන්නේ ඉමුනිටි එකක් එන්න පටන් ගන්නවා. ප්‍රතිශක්තියක් එන්න පටන් ගන්නවා. කොච්චර පරිසරයේ විස බීජ තිබුණත් මට ආසාදනය වෙන්නේ නැහැ. ඒක මම දන්නවා. හරියට කලින් වැක්සින් එක දීලා ඉන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා කොව්ව තිබුණත් මගේ ඇඟේ වදින්නේ නැහැ කියලා. ඉතින් ඒක ගොඩාක් කල පුහුණු කිරීමෙන් තමයි එහෙම නැත්නම් මේ කරදරයක් කරගන්න තෝ වශී කිරීමෙන් තමයි මේක පිළිබඳව යෝගාවචරයකට ඒකේ මේ වශීතාවේ දිනු කරන්න පුළුවන්. ඉතින් අපි හිතාන හිටියේ නම් පැයකින් කරන්න කියලා දැන් පැයකුත් විනාඩි 5ක් විතර ගිහිල්ලා තිනවා. වෙන කාට හරි සභාවේ අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අපි එක්කෙනෙකුට විතර වගේ අවස්ථාව දෙනවා. එහෙම නැත්නම් අපි මෙතනින් සැසිවාරය સમાપ્ત කරනවා. අපිට පැය විනාඩි 45ක් 50ක් විතර තුන සක්මන් කරන්න අපි නැවත එකතු වෙනවා තුනට පරියන්කයක් සඳහා. ඒ අතර වාරේ කාට හරි මේ කියන්න කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි එක්කෙනෙකුට විතරයි වුන් කන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස අර ආනාපාන සතිය කරගෙන මරණාසන්න මොහොතේ කරනවා කියන එකද එතකොට අපිට ඇඳේදී නිදා ගන්න කොටත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස දැන් නිදා සැතපෙන්න ගියාම ආනාපාන සතියෙන් හිත යොමු කරගන්න පුළුවන්. බැරි වෙලාවත් ආනාපානේ නොකර සැතපුණොත් මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ මේ දැන් ඒකට හිත යොමු කර කර ඉන්න සතිය ප්‍රශ්නේ සතිය ප්‍රශ්නේ තියෙන්නේ මම මේ සතිය කියන වචනේ පොඩ්ඩක් අයින් කරලා නිකමට හරි හිතුනොත් එහෙම ආනාපානේ නැතුව නිදා ගන්න වැඩේ කියලා. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙන ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිද්දත් මොනවා කරුවත් සතිය මතක කරන්න එපා. මේ නිින්ද වෙලාවේදී ආනාපානේ හෝ නිින්ද වෙලාවේ ඉරියව්ව හෝ හිටගෙන ඉන්නකොට ආනාපානේ නෙවෙයි සතිය මොනම වෙලාවකවත් නතර කරන්න එපා. any time is tea time කියලා අපි ලංකාවේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. ඒ වගේ මතක තියාගන්න any time is mindfulness time කියලා. හැම වෙලාවෙම සතිය තියෙනවා. හුස්ම ගැන හිතමු කරගෙන ඉන්න පුළුවන් නේ ඒක මම ඕ නෑ කියන්න යන්නේ මොකක්වත් ඒ සතියේට අකැප දෙයක් ලෝකේ නෑ. මොනම දෙයක්වත් අකැප නෑ. ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රශ්න කරලා මානසික මේ බාධක ඇති කරගන්න එපා. මා සීමාවල් ඇති කරගන්න එපා. මුළු දවස පුරාම සතියෙන් ගත කරන්න කියලා කියන්නේ ඒක සතිය සඳහා ආනාපාන වෙන්න පුළුවන් ඉන්න ඉරියව්ව වෙන්න පුළුවන් නිදිමත වෙන්න පුළුවන් මොන මල දානි දුන්නත් සතිය එකතු කරුවා නම් වටිනාකම වැඩි වෙනවා සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාම කියලා සරුවත්තන් සඳහන් කළා තියෙනවා ඒක ඥානපෝනික සංසි දාලා තිනවා සතිය සෑමතන්හි අපේක්ෂා කළ යුතුයි වෙන මොනම ධර්මයකටවත් එහෙම බුදුහමෝ කියන්නේ වීරිය වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් සද්ධාව අඩු වෙන්න පුළුවන් වැඩි වෙනවා සතිය කවදාකවත් අතිරේක මාත්‍රාවක් නැහැ. එකයි මතක තියාගන්නේ ආනාපානේ නොකරන නින්දට යන්න. එතකොට නම් බරපතල මාර්ගම් මතුවෙනවා. එහෙම නැතුව සාමාන්‍ය ආනාපානය කරන ගමන් සතියෙත් නින්දට ගිහිල්ලා ඒකට සතියක් දාගත්තයි කියලා එකක් සිද්ධ වෙයි නින්ද යෑම ප්‍රමාණය. නින්ද යන වෙලාවේ සතිය පිහිටවුවොත් වෙන තරම් නින්ද යන්නේ නැහැ. ටික වේලාවක් නින්දට යන හැටි දැක දැක දැන දැන අවදියෙන් ගත කරන්න පුළුවන් වෙනවා. දැන් ශිල් දිනාටම තෙරුවන් සරණයි. අපි විනාඩි 50ක 45ක සක්මණකින් පස්සේ නැවත තුනට රැස් වෙනවා.